දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තිමානි භික්කවේ සංයෝජනානි කතමානි සත්ත අනුනය සංයෝජනානි පටිග සංයෝජනං දිට්ඨි සංයෝජනං විචිකිච්ඡා සංයෝජනං මාන සංයෝජනං භවරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්ටි අපි මේ සත්ත්‍ය සංයෝජන සුත්තනත් සත්ත්‍ය සංයෝජනානි සුත්තං කියලා අංගුත්තර නිකායේ සත්ත්‍යක නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තේ මේ වැඩමුළුවේ ධර්ම දේශනාවලිය සඳහා. ඉතින් ඒ සංයෝජන කියන නාමයෙන් ඉදිරිපත් කළත් මේක අනුසය කියන නාමයෙන් හඳුන්වලා දීලා තියෙනවා. සිංහල බෞද්ධයාගෙන නැත්තම් මේ ත්‍රිපිටකයේ කියවන බොහෝ දෙනෙකුට සංයෝජන නම සංයෝජන කියන වචනය ඉදිරිපත් වෙන්නේ දස සංයෝජන ධර්ම ඒ සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ඥාන ලැබනකොට ක්‍රමක්‍රමයෙන් ගෙවලා දාන ඒ හැකිලි ටිකක් කොකු ටිකක් එහෙම නැත්නම් බිලි ටිකක්. ඉතින් ඒ වගේම ඒ හා සමානව සංසාර ගමන අල්ලන කොකු හැකිලි බිලි කොකු හතකුත් සත්ත්ව සංයෝජන වශයෙන් සඳහන් කරනවා. ඒ කොකු වලටම අනුසය කියලා සඳහන් කරනවා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ අපි අපේ මේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනකොට මේ හැකිලි දිගෑරගන්නේ කොහොමද කියලා. නැත්නම් මේ කොක්ක දිගෑරගන්නේ කොහොමද කියලා. ඉතින් කොක්ක දිගාරින්න කොක්කක් බව දැනගන්න එක තමයි වැදගත්ම දේ. ඒක නිසා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණ khයන් පදාමි කියලා බුදුසෙන්සේ සඳහන් කරනවා ඇත්තටම කියනවා නම් අපි එදිනදා ජීවිතේ කරන්නේ මේ කොක්ක තව තවත් දියුණු තියුණු කරගන්න එක විතරයි. ඒවල් රැස් කරන්න එකතු කරන්න කොක්ක රේක්කේ කියලා කියන්න පුළුවන්. ඒ රේක්කේ තමයි අපි අලුත් වැඩියා කර කර අලුත් වැඩියා කර කර ගියානේ. ඉතින් අපි දන්නේ නැතුව පුදුම විදිහට මේවා එකතු වෙනවා. නමුත් ඒ කවදා හරි තේරුණාට පස්සේ මේ කොක්ක මගේ ළඟයි තියෙන්නේ මම මෙතෙක් කල් කරගෙන තියෙන්නේ ෂට භාවයේ හරහා මායාවී භාවයේ හරහා වංචනික භාවය හරහා මමත් නොදැන මේ රැස්වීම එකතු කිරීම කාන්දා ශක්තිය අරසා කරගෙන මම ගත කළා තියෙන කිය. එදාට හිතේ එදාට පුළුවන් වෙයි මේකේ බරසාරය බරපතලකම තේරුම් ගන්න මේක අඩු ගානේ කොක්ක දිගේ අරින්න නැතුව අඩු ගානේ ඒක දියුණු තියුණු කරන්නේ නැතුව මේ මම මෙතෙක්කල් කරලා හිටපු මේ ඒක දියුණු තියුණු කිරීමේ ෂට වැඩපිළිවෙල නතර වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ පුද්ගලයාගේ චරිතයේ පෞරුෂත්ව විශාල වෙනසක් ඇති වෙනවා. මෙතෙක් කල නොදැන කරගෙන ගිය මේ ෂට මායාවී ධර්ම වගේක් තියෙනවා. ඒ ධර්ම Taman නොදැනුවත්වම නිතරම පවන්සලමින් නිතරම අලුත් වැඩියා කරමින් නිතරම දියුණු තියුණු කරමින් කරගෙන යනවා. ඒක Tamanගේ පරම පෞද්ගලික වගකීම වශයෙන් බොක්කෙම රකින්න. නමුත් වෙලා තියෙන එක දැක ගන්න ඉස්සෙල්ලා තව කෙලස් මට්ටම් දෙකකින් මේක වැහිලා තියෙනවා. මේ අනුසය කෙලස් වලට උඩින් <coughs> පරිඋත්හාන කියලා කෙලස් මට්ටමක වැහිලා තියෙන නිසා මේක බැලූ බැලමට පේන්නේ ඒ අනුසය පරිඋත්හාන කෙලස් වීතික්කම කෙලස් වලින් වැහිලා තියෙනවා. ඒ අයට වීතික්කම කෙලස් වලින් වැහිච්ච අයට ආධ්‍යාත්මික ජීවිතයක් නැහැ. ඒගොල්ලෝ අපි සඳහන් කරනවා සමාජ නීති රීති උල්ලංඝනය කරන සමාජ නීති රීති විතික්‍රමණය කරමින් සමාජ ධර්ම අනුව ඉරේ විලංග වැටිලා අනුන්ගේ යුක්තියට යුක්තියට අධිකරණයට යටත් වෙන જાති. ඉතින් කාට හරි අඩු ගන්න මේ අනුසය කෙලස් කතාව පැත්තක තියලා මේ සමාජයේ පෞරුෂ පුරවැසියෙක් වෙලා මිනිසෙක් වශයෙන් මුණ දීලා ජීවත් වීම සඳහා මේ වීතිකම කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ. අඩු ගානේ අපේ මම හැදිච්ච ගෙදර එකෙක් එනිසා ගෙදර නම්බුව සඳහා හෝ එතන මගේ දරුවෝ මෙහෙමයි උන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා හෝ මේ වීතිකම කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ කියලා ආගමක් ධර්මයක් නැති වුණා සමාජ ධර්ම නිමුත් ඒක උනන්දු කරනවා. ඉතින් ඒක ඒ මට්ටමේදී තියෙන්න ඕන එකක්. අපි හිතමු යම් කෙනෙක් කී අපි කතා කරගත්ත විදිහට විවිධකම කෙලෙස් වලින් අයින් වීම සඳහා ඊවිසුමක් ඇති කරගන්න. ඒ හිත ඔසවා තබන සිල්වත් භාවයකට ගිහිල්ලා සිල්පද ටිකක් සමාදන්ව රකින්න. ඒ සමාදන්ව රකින්න හැම වෙලාවෙම යා සමාදන් වෙච්ච නැති කෙනෙක් වගේ නෙවෙයි. නැත්නම් සමාදන් වෙන්න ඉස්සලා තමන් හැසිරෙච්ච ස්වරූපෙට නෙවෙයි. සදාචාරාත්මක වගවීමක් ඇති කර ගන්නවා. අවස්ථාව ලැබුණ පළියට මනාප තිබුණු පළියට සතුම් මරන්න යන්නේ නැහැ. අවස්ථාව ලැබුණ පළියට කැමති වුණත් වරකමකට යන්නේ නැහැ. අවස්ථාව ලැබුණ පළියට තමයි මනාප වුණත් මිත්‍යා කාම ආචාර වලට යන්නේ බොරුවෙන් කේලමෙන් හිස්සචනේ පරිසවචනේ පුළුවන් තරම් අරසා වෙනවා. එතකොට යාට තේරෙනවා මෙතෙක්කල් මම සිල්පද නැතුව ඉන්න වෙලාවේ ලොකු ආස්වාද වින්දා ලොකු පෞරුෂත්වය පිනවැව්වා නමුත් යම් වෙලාවක ඒවට දඬුවම් ලබන්න ගියා නම් අර බෞද්ධත්වයේ ඒ තරමටම කඩාවැටීමක් සිද්ධ වෙනවා. නැත්නම් Taman ඇති කරගත්තේ ගුණ චරිතේ සීල්පදයක් කැඩිච්ච ගමන් 100%ක්ම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ඒ එදා දැකපු යම් සමතුලනයක් එදා දැකපු යම් කාපල බිපල ජොලි කරපල්ලා කියන ආත්ම මානසිකත්වයෙන් සිල්වන්තයෙකුට ලැබෙනවා ඊට වෙනස් වූ සමතුලිත භාවය එහෙම නැත්නම් පට්ටලයක් ඊට තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ එච්චර සිද්ධි බහුල නෑ ඒ වුණාට බය නැතුව ජීවත් වෙන්න. නිසා සිල්ලතෙකුට ලැබෙන පළවෙනිම ආනිසංසය තමයි අතරාකාර වූ බය නිදහස් වෙනවා. තමන්ට තමන් දෙස් දිගන්නේ මම පටන් ගන්න කාලේ මේ මේ දේවල් කරලා තිබුණා. නමුත් මම ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ සතියක් කියන කම්බුන වෙලාවේ ගුණවතෙක් දැක්කපු වෙලාවේ මම ඒ දේ නතර කරා ඒ නිසා මම අද අඩු ගානේ කිල්පද <clears throat> රකින්න කියලා ආත්ම සන්තුෂ්ටියක් ලබනවා ඒක මොන විදියකින්වත් ඔය කියන ශිල්පද කැඩීමෙන් ලබන තරම් සෙල්ලක්කාර එකක් නෙමෙයි බොහෝමත්ම නිර්ආංශව ලබන්නේ. ඒ වගේම පරානුවාද බයකිනුත් නැහැ. අනුන් Tamanට බනින් දෙන්නේ කොච්චර දුස්සීල කෙනෙක් වුණත් ශිල්පදයක් අරසා කරපු ගමන් එවැනි කෙනෙකුට කිසිම සත්පුරුෂයෙක් බන්නේ කොච්චර අපරාධ කරපු කෙනෙක් වුණත් හරි පැත්තට ආව දැනගත්ත ගමන් සත්පුරුෂයා අසීමිතව ස්තුති කරනවා ඒ කෙනා හැදෙන්න පුළුවන් හදන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ වගේම උසාවියේදී හෝ අධිකරණයකදී හෝ තමන් ප්‍රකාශ කරනවා මම මේ වැරදි කරා ඒ දවස්වල මම හිතුවේ මම හංගගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම ආවුණා මම වැරදි බාර ගන්න. මට <clears throat> මම පොරොන්දින උසාවියේදී මම මේ වැරද්ද ආයෙ කරන්නේ නැහැ කියලා. ඒ නිසා මට අඩුම දඬුවම දෙන්න කිව්වොත් ඒ ඉදිරියේදී වැරදි කරන්නේ නැහැ කියන ඒ ප්‍රකාශයේ තියෙන ක්‍රෙඩිබිලිටි නැත්නම් විශ්වසනීයත්වය මත නඩුකාරයතුමත් වීකයක් දෙන්න පුළුවන්. යාර දෙන්න පුළුවන් ඇඟ බඳිනවා මාස දෙකකට සැරයක් ඇවිල්ලා පොලිසිය රිපෝට් කරන්නේ ඉඳලා චරිතෙ පෙන්වන්න කියලා. ඒ නිසා කොච්චර වැද්දිකාරයෙක් වුණත් පෞකාරයට ගල් ගැසීම නෙවෙයි සදාචාරවාදී මුල ඒ කෙනාට හැදෙන්න පාර පෙන්වන එක විසුද්ධිය කියලා කියන එක එහෙම නැත්නම් විශෝධනයේ සමාජ විශෝධනයේ කියලා එකක් තියෙනවා. වැරදිකාරයා කොටු කරන්න ඕන, වැරද්ද බෙන්ලා දෙන්න ඕන, ප්‍රමාණ කරන්න ඕන. ඒකල යාට කියන්න ඕනේ. මේකෙන් සමාජයේ මෙහෙල්ලුම් කරනවා. ඔයා සතුටක් වින්දට ඒ කෙනා යම් විදිහකට පිළිගන්න කැමති නම් එයාට පුළුවන් තරම් පහසුකම් දෙන්න. දැන් මේ තුනින්ම අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය කියන මේ තුනින්ම දැන් කාලේ අල්ලසින් බේරෙන්න පුළුවන්. සල්ලි දීලා බේරෙන්න පුළුවන්. කොච්චර කැත වැඩ කරත් එන වැරදි නම, කැත නම පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දෙකක් දාපුවම හරියට. ඕ ජනමාධ්‍ය දෙකකට සල්ලි දීපු ගමන් මෙයා හොඳ කෙනෙක් කියලා කියනවා. ඒතර එකන දෙන්න බොරු කිව්වට හරියන්නේ නැහැ. ඒ වගේම පරානුවාද බයත් නතර කරන්න පුළුවන්. ගාණක් ගෙවලා. හැබැයි අත්තානුවාද බය නැති කරන්න ගාණක් ගෙවන්න බෑ. නිකන් සැරබීම ටිකක් බීලා පුදිය ගත්තාම හරියට පුළුවන්. උගෝදෙනෙක් කරන්න ඒක තමයි. කරන හරියක් ජඩ වැඩ කරලා රැට නිින්ද යන්නේ නැහැ කියලා එක්කෝ නිදි බෙහෙත් පිටිපොන නැත්තම් සැරබීම මොනවා ටිකක් බීලා පුදිය ගන්න. දණ්ඩ බයට ඕනෙම නඩුකාරයෙක් සල්ලි වලට ගන්න පුළුවන්. ඒක ඉතින් අද ප්‍රසිද්ධ දෙයක්. ඉස්සර නඩුකාරට තිබුණේ මේ විශිෂ්ට විශිෂ්ට තත්ත්වයක්. එයා සාධාරණ වෙනුවෙන් පෙනී හිටිනයි කියන්නේ. අද උසාවියේ තියෙන සාධාරණ යුක්තිය නැති බව ඉහළ සිට පහළටම ඔප්පු කරලා ඉවරයි. වෙන විදියකට කියනවා නම් අද තියෙන මේ රටේ නෙවෙයි මං කියන්නේ ලංකාවේ රෝබලන්දේශී නීතිය ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට අත තියලා තමයි පටන් අරගන්නේ වැඩි. ඉතින් උන්දට වැරදිලා තියෙනවා අපිටත් වැරදිලා. උන්දට වැරදිලා නම් නඩු කරටත් වැරදිලා. උන්දට වැරදිලා නම් නීතිඥයටත් වැරදිලා. උන්දට වැරදිලා නම් සාධාරණ යුක්තියත් වැරදිලා. ඉතින් එහෙව් නීතියක් තියෙන තැනක ඒක මිත්‍යා දෘෂ්ටිකින් නම් පටන් අරගත්තේ අපි බලන්න ගත්තේ. ඕකේ කොයිද සාධාරණ මේ ඔක්කොගෙම ආර්ල සිංහරි කෝ බේරන්න පුළුවන් වුණාට <clears throat> අන්තිමට වෙනවා දුක්ගති බය කියලා මරණයෙන් පස්සේ අපායට වැඩ. ඔළුව පල්ලෙහාට දාලා පකුල් දෙක උඩට දාලා වැටෙන. වැටුණාට පස්සේ කොහි ගියාද කියලා හොයන්න බෑ. ඒකෙන් බලක් ගන්න බෑ. ඒ නිසා හැම කෙනාම මරණයට බයයි. මරණයට බය මොකද? account balance වෙන්නේ එතන. එතකොට කොහේ යනවද කියලා කියන්න බෑ. මෙහි ඉන්නකොට නම් ওই කීයක් හරි දීලා හරි සර්බීම ටිකක් බීලා හරි මොකකින් හරි shape කරගෙන ඉන්න පුළුවන්. මොකද අපි මේ ජීවිතේ කරක් ගන්න හැටි දන්නවනේ. මම අතරින් එහාට ඒ නීතිය නෑ. ඒකට දඬ බයට අහු වෙනවා. සිල්වතෙකුට මෙතෙක් කරපු ඔක්කොම පව. දිවල කරන්න පුළුවන්. මම එදා සිල් දැක්කේ නෑ. අද සිල් දැක්කා. කාටවත් බය නෙවෙයි. අල්ලසකටත් නෙවෙයි. <clears throat> ලෝකේ රවට්ටන්නත් නෙවෙයි. <clears throat> මගේ මේ විසුද්ධියක් සඳහා නැත්නම් සීල විසුද්ධිය සඳහා කියලා ඒ සතුට ඒ තෙද ඒ සමාජ පිළිගැනීම අද උත්තරම පහත් වෙච්ච කාලයක් ඇවිල්ලා තියෙනවා. අද සීලය නෙමෙයි මිනිස්සු සලකන්නේ මේ සතුටට හෝ සමාජ මට්ටමට ඊට වෙනස් මේ තාක්ෂණය පරිභෝග මේ උපභෝග පරිභෝග වස්තු ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් ඒක පස්සේ ගිහිල්ලා අද ඒ සීලය සීලේ තබා බයලජ්ජාවක් නැති වෙච්ච ලෝකයකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක එතනින් නතර කරලා අපි දැනගත්තොත් යම් කිසි කෙනෙක් Tamangeema ආධ්‍යාත්මික ගුණගරුක භාවය නැත්නම් සදාචාරාත්මක වගවීමක් සලකලා අඩු ගානේ 500. ඒ නැත්නම් 800. නැත්නම් 900. නැත්නම් 1000. නැත්නම් සාමණේර සීලය. නැත්නම් උපසම්පදා සීලය ආදි වශයෙන් තියෙන මේ ශිල්පදවල දවසින් දවස දවසින් දවස අධි සීලයකට සැලසුම් කරලා යනවනම් එයා හැමදාම ප්‍රතිදබ කරගන්නවා. හැමදාම සලකනවා. මම දැන් මෙතෙන් ආවේ බයෙන් බයෙන් ආවට පස්සේ කෙච්චර අමාරු නෑ. එහෙමනම් ඊගා පන්තියට යනවා. ඒකට ගියා ඒක පුරුදුනා ඊගා පන්තියට යනවා. ඒකට ගියා ඒක පුරුදුනා ඊගා පන්තියට එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ සීලේ අදි සීලයක් වඩපත් කිරීම එයාට සමාධි ශික්ෂාවට ලකූ ධෛර්යයක් වඩපත් වෙනවා. ඒ නිසා සීලයට කියන්නේ <clears throat> සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා. එහෙම නැත්නම් සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියන. හැම කෙනාම එක එක දේවල් අපට කියනවා. නමුත් මේ අහන දේවල් අපි සංවරේ පිණිස ක්‍රියාවත් කරනවද නැත්ද කියන එක කියන්න ඇති නෑ අහන්න ඇති තියෙන්නේ. ඉතින් මේකෙදි සර්වචන් වහන්සේ සිල්පද උතුම් උත්කෘෂ්ඨම සිල්පද අපට දීලා උන්වහන්සේ අපට දේශනා කරනවා සමාදාය සික්කති සික්කපයි. සම කැමැති නම් සමාදන් වෙන්න. සමාදන් වුණේ නැහැ කියලා කිසියෙත්ම බුදුහාමුදුරුවෝ එක තරහ වෙන්න ඕක. බුදුහාමුදුරුවෝ අපිට එක තරහ වෙන්නේ නැහැ. අනික හැම ආගමකම ඒව අනපනත් වශයෙන් දීලා තියෙන කමාන්ඩ්මන්ට්ස් කියන. මේක නොකළොත් අපාගත වෙනවා, දෙයයන් විරුද්ධ වෙනවා කියන. මේකෙදි එහෙම එකක් නැහැ. සීලේදී පවා කැමැතිනම් අරගන්න. ඒ කැමැතිනම් ගන්නේ මෙන්න මේ ප්‍රයෝජන තමයි. හතරාකාර බයිකින් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා කැමති කෙනෙක් ගන්න. ඉතින් මේ විදිහට අපි හිතමු අපි <coughs> ශක්ති ප්‍රමාණේ අවස්ථානුකූලව හිතමු නැති මට්ටමක සීලයකට පිටිනවයි කියලා වැඩමුළුවකට අවිලා අපි අටසිල් සමාදන් වෙනවයි කියලා. ඒකට අපි හිත අලුත් කරගන්න කාරණාවක් තියෙනවා. අපි ඉන්නේ සිල් තුන් එක. අපි ගත කරන්නේ සිල් ජීවිතයක්. ඒ නිසා පරණ වෙච්ච ටික අමතක කරලා අපි මේකට ගැළපෙන විදිහට කටයුතු කරන ගමන් අපි ඊගාවට මේ සමාධි ශික්ෂාවට යනවා. සමාධි ශික්ෂා සීල ශික්ෂාවෙන් 100%ක්ම වෙනස් දෙයක්. වෙන විදියට කියනවා නම් සීල ශික්ෂාව 100%ක් සම්පූර්ණ කරත් සමාධි ශික්ෂාවේ ලකුණු ලැබෙන්නේ නැහැ. සීලේ සඳහා යම් ශික්ෂණ ප්‍රතිපදාවක් තියෙනවනම් ඒක සමාධියට පාදම සකස් කරලා දෙනවා ආසන්න කාරණා වෙනවා සමාධියේදී වෙනම ශික්ෂාවක් තියෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික ලෝකයේ භාවනාව කියලා හඳුනන්නේ සමාධි ශික්ෂාට තමයි. ඒ ඇත්තටම ਸਰවඥාන්සේ 15 වෙනිට ඉස්සෙල්ලා ඉන්දියාවේ පැවතිච්ච தත්ත්වය. සීලකරකල නතර වෙන්නේ එයා ඊට පස්සේ සමාධි ශික්ෂාවට යනවා. ඒක අරිටත් වඩා පුද්ගලිකයි රහසිගතයි වගේ. ඒ සමාධි ශික්ෂාවදී කරන්නේ වස්තුකාමී අයින් කරලා සීලයක් සලකලා අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත වෙනවනම් ඒ විදිහට අරණ්‍යගත වුණාට පස්සේ රුක්ක මූලගත වුණාට පස්සේ ශූන්‍යාකාරගත වුණාට පස්සේ ක්ලේශකාම හිතට අන්නේ වස්තුකාමේ අයින් කරපු කෙනාට දැකගත හැකි අනිවාර්යෙන් මතුවෙන ඊගාව කෙලෙසේට කියනවා ක්ලේශකාම කියලා. ඒක කාම වස්තු නිසා ඇති වෙන එකක් නෙවෙයි. කාම වස්තු වල හේවණල්ල නිසා ඇති වෙන එකක්. ඒ නිසා වස්තුකාමෙන් අයින් වෙච්ච එකනා සීලී මට්ටමකින් හෝ ආවට පස්සේ ක්ලේශකාම මතුවෙනකොට ඒක නා කවදාකවත් හිතන්නේ මෙච්චර කැපකිරීම කරලා මෙච්චර සිල්වන්ත වෙලා ඉන්න මගේ හිතේ මෙච්චරම ක්ලේශ තියෙනවාද කියලා. ක්ලේශකාමී අදහන්න බැරි තරම්. ඉතින් ඒක නිසා භාවනා ප්‍රවිෂ්ඨය සමත ප්‍රවිෂ්ඨය පවා පුදුමාකාර බයිරස් වේක. ඒ මොකද කාම ගුණයේහි ඇලී ගලී වාසය කරන ජීවිත අපි කියනවා ගෘහස්ත වාසය කියලා. කාම ගුණයේහි ඇලී ගලී වාසය කරන කෙනාට මේ <clears throat> ක්ලේශ කාම වගේ තමයි හිතේ තියෙන ඒ සියුම් ධර්ම දැක ගන්න බෑ ඊට වඩා ගුරුසු දෙක හිතේ. ඒකට කාම ගුණ කිනව තට්ටු තට්ටු තියෙනවා. එක එක එක එක විදිහට තට්ටු තට්ටු හැදිලා කොරපොතු බැදිලා වගේ ඇතුළ පේන්නේ නැත්නම් ඉතින් අපි ඒක යම් විදිහකට අයින් කරලා ගියාට පස්සේ ගමන ඉවර නෑ වස්තුකාමිනුර ක්ලේශකාම පේන කාම ගුණ වෙනුවට කාම සංඥා එන්න පටන් ගන්නවා අපිට පේන්නේ නම් කාම ගුණයන්ට වැඩිය කාම සංඥා සියුම් කියලා කාරණාවක් ඒක තමයි නමුත් මේ යෝගාවචරයට තනි වෙලා මේ කාම සංඥාවට හිත දුන්නට පස්සේ වහා කණ්ඩ හිටිනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. සීඩි විනාශා ගන්න හිටිනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. <clears throat> ඒ මොකද කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව ඇන්නවා තමයි ඉවස ගන්න බැරි වෙන්නේ. කිඹුල කත්තක් කඩාන කෑවට ප්‍රශ්නයක් නැහැ. මේ කොහිල ගාල කැවිලිනකොට ඇනෙන දේ ඉවසන්න බෑ. ඉතින් ඒක නිසා යම් කෙනෙක් මේ සීලයක පිටලා සමාධියකට ගිය ගමන් සමාධියේදී තමයි මතුවෙන මේ තමන්ගේ පිඟාන බෙදාගත්තා වගේ Tamange පත. Tamanට තේරෙන්න පටන් ගත්තාම ඒකට උත්තර හොයන්න යනකොට මෙයා මෙතෙක් කල් කරපු දාන, මෙතෙක් කල් කරපු සීල එකකින් මොනම ලාභයක්වත් නැහැ. කොච්චර දන් දුන්න කෙනාටත් කාම සංඥාව එකක්. කොච්චර සිල් දකපු කෙනාටත් කාම සංඥා එකයි. මොකද ඒක අර දිගට ආපු එක. එහෙම නැත්නම් මේ මණ්ඩි මිදිච්ච එක අවුරුදු 7ක් විතර පාවිච්චි කරපු අසුචි වලක් වගේ එකක් එන්නේ. ඉතින් ඒකෙන් සුවඳ මානෙල් මල් සුවඳවත් තුවරලා සුවඳවත් එහෙම නැත්නම් හඳුන් සුවඳක්වත් එන්නේ මේක දැකපු දවසේ තමයි තේරෙන්නේ මෙතෙක් කල් එකතු වෙලා තියෙන එකතුව මෙච්චරයි කියලා. ඉතින් ඒකට මොන දෙනවා කියන එක <clears throat> සීල ශික්ෂාවෙන් යම් ප්‍රමාණයකට සාර්ථක වුණා මෙතනදී බලාපොරොත්තු සුන්ගෙන මට්ටම වෙන්න. ඉතින් ඒක වස්තුකාමී මේ කාම ගුණයන්ගේ ඉඳලා කාම සංඥාවටපත් වෙනකොට ඇති වෙන මේ වෙනස නැත්නම් වස්තුකාමී අතහැරලා ක්ලේශකාමීට මේ මූණ දෙනකොට ඇති වෙන වෙනස ගියන්න ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් පැවිදි ජීවිතේ පිළිහිලා තියෙන தත්ත්වය බැලුවොත් බොහෝ ප්‍රසිද්ධයි. ඔය පැවිදි ජීවිතය යන හැම කෙනාම ලොකු කැපකිරීමකින් සීලයක් පිළිබඳ හිතලා තමයි යන්නේ. ගියාට පස්සේ භවනාදී කටයුත්තක් කරන්න යනවට වඩා කරන්න ගියාට පස්සේ පස ගහන ගහිල්ල හැටියට අන්තිමට මම අපෑමකට වැටෙනවා. සිල්වතෙක් වශයෙන් පෙනී හිටිමින් ගිහියන්කුත් නෙවෙයි ගිහියෙකුත් තමයි කඳ පැවිදි වෙලා හිත පැවිදිලා නැහැ. ඉතින් එතකොට ඒක දෙලොක් අතර හිරවිල්ලක් හිර වෙනවා. ඉතින් ඒක අනුව ඕනෙම ආගම සස්මාචේ කාලේ ඉඳලා පස්සට යනකොට අවස්ථා 3-4කින් පිරේ නැහැටි සමාජ විද්‍යාත්මකව මැක්ස් වේබ කියන එක නම් පෙන්නලා දුන්නා. හැම ආගමක්ම ඉදිරියට යනකොට යනකොට ආගමේ නාමයෙන්, නිකාය නාමයෙන් මේ එනත සාසනේ නාමයෙන් කියන්නේ පෞද්ගලිකයට අප වෙනව කැප වෙනවා. ඒක ඇත්තටම අගය කළ යුතු දෙයක්. අප වෙලා කැප වෙනකොට තියෙන ඒ අහිංසකකම ඒ තියෙන අර අදහසේ තියෙන නිර්ව්‍යාජ తত্ত্বය කල් යන්න යන්න පිළිහිම ඒ පුද්ගලයාගේ දෝෂයකට දාන්න බෑ. ශාසනයේ දෝෂයකට දාන්නත් බෑ. කාම ගුණයන්ගේ ඉඳලා කාම සංඥාවට මුහුණ දෙන්න බැරි ගතිය අර කිඹුලා කනකොට ඉවසන්න පුළුවන් කවිල කට ඉවසන්න බැරි වගේ ගතියක් තියෙනවා. ඉතින් මේකට පුංචි උපක්‍රමයක් යොදන්න පුළුවන්. ඒ උපක්‍රමයේ යොදන්නත් බාර ගණීද නැද්ද කියන එක වෙනම දෙයක්. අපි කාම ගුණ කියලා කියන්නේ ඉදරම් පිනවීම කියලා පොඩි අර්ථ විග්‍රහයක් දෙනවා. gedarak හදලා තියෙන ඇතිතරම් රූප බලන්න පුළුවන්. ඇතිතරම් ශබ්ද අහන්න පුළුවන්. විවිධාකාර ලෝක කියන ගන්ධ සුවඳ තියෙන. විවිධාකාර රසමසවුලු අදා ගන්න පුළුවන්. ඒ වගේම දුඟිටු පහසුකම් වලට ඇඳ පුතු කොට්ට මෙට්ට යාන වාහන වැඩි කරනවා. ඒ වගේම මොනවා හිතුවත් ඒක ප්‍රශ්නකුත් නැහැ කාටවත් ඒක අදාළත් නැහැ. ඉතින් මේ කාම ගුණයන්ගෙන් වෙන් වෙලා කවුරු හරි උඹ බතක් කාලා කවුරු හරි එළු පැදුරක බුදියාගෙන මේ ගත කරනකොට ඒ කිනාට අර ගෙදර දොරේ තිබුණු සැප පහසුකම් ටික ගෙදර දොරේ තියෙනකොට බොත්තමත් අදකල බමනින් ලබන්න පුළුවන් පහසුකම් ටික නැති වෙනකොට එක පැත්තකින් කය අඬන්න පටන් ගන්නවා. කය කියන මොකටද මේ මෙච්චර මහන්සිලා පෙර පිනට අම්මා අප්පගේ බෝධලෙට හම්බෙච්ච නැත්නම් මම්ම හම්බ කරගත්ත මෙච්චර හැපදරීපතියේදී මේ මොකටයි මේ කටුකොහලක වැටලා කරන්නේ කියලා. දෙක හිතට තේරෙනවා ගෙදර හිටියනම් ඔය කාමච්ඡන්ද ව්‍යාපාදී තීන මිද්ද උද්දච්ච කුච්ච මොකක්වත් නැහැ. භාවනාවට ආවට පස්සේ මෙන්න පොළේ මේ බලපල්ලක් වැඩි මේ හිතගෙනත් නින්දයක්. පරියන්කෙත් නින්දයක්. මේ සක්මන් කරනත් නින්දයක්. ගෙදර ගියා ඉන්නකොට ඇඳටවත් නින්දයක් නැහැ. මේකට ආවට පස්සේ පුදුමාකාර ලෝකයක් එන්න පටන් ගන්නවා. ඒකේ ගෙදර ඉන්නකොට දකින්නවනේ පුංචි දෙයක් දවවා කාමේ නගිනවා. අනුනමේටම නහුදෙටම යන. පොඩි දෙයකට ගෙදර ඉන්නකොට එහෙන ගහන මේ කම්මලේ බල්ලට එහෙන ගැහුවට ගානක් නැහැ. මෙහෙදි කෙනෙක් කැස්සත් අද වෙනවා. දොරක් වැහුනොත් අද වෙනවා. උලඟක් හැමුවොත් අද වෙනවා. ගෙදර ඉන්නකොට හරියට උලඟ හමන්නේ නැහැ වා. ගෙදර ඉන්නකොට නිකන් මමවත් කහින්නේ නැහැ වාගේ මට ඉතින්. මේකට ආවට පස්සේ අර තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ වගේ පුදුමාකාර සෙන්සිටිවිටි එකක් එනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්චේ. අතීත හිතවිලි තොංගාණි ගිලි. අනාගත සැලසුම් ගෙදරතර ඉන්නටත් දෙන්න පටන් ගන්නවා. විචිකිච්ඡාවක් එනවා මේකමද පාර. මේ ගුරුවරයාමද හොඳ ගුරුවරයා. මේ කර්මස්ථානයේමද හරි කර්මස්ථාන. මේක සමතේද මේක විපස්සනාවද මේ කිසිම අදාළ නැති තමයි සුදුසුකම් නැති මාතෘකාව අරගෙන කවදාකවත් නැති විදිහට සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඉතින් gedare ඉඳද්දි ඌ අහුවෙන්නේ නැහැ. ඌ තියෙන කරපොතු යට. දැන් කරපොතු අයින් කරාට පස්සේ මේ පේන එක ඒ යෝගාවචරය දන්නේ නැත්නම් මේ කාම ගුණ අයින් වුණාට පස්සේ විතරයි කාම සංඥා එන්නේ. මේකෙන් පැහැදිලිවම පේනවා මම කාම ගුණයන් ජයගෙන තියනවා කියලා. ඒ නිසා මේ නීවරණ කියලා කියන්නේ ඉදිරි ගමන දැනට කරදරයක් තමයි. මේක ඉදිරි ගමන පරිවෘත්තාන කෙලස් මේ වෙලාවේ නෑ කියන්නේ හොඳම සංඥාවක් තමයි මේ අනු මේ පීතික්කම කෙලස් නෑ කියන හොඳම සංඥාව තමයි පරිවෘත්තාන කියලා. දැන් කරන්න හිත ඇවිල්ලා තියෙනවා. කරලා නැහැ. විචක්‍රමණේ වෙලා නැහැ. මල පැනලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. මෙන්න මේ දෙක වෙනස තේරුම් ගන්න පුළුවන් නම් මේ යෝගාවචරයට එයාට තේරෙනවා මේ අපි කතා කරන හතර යන සංයෝජන ධර්ම වලට යන්න ඉස්සර වෙලා. එහෙම නැත්නම් අපි මේ කතා කරන යන අනුසේ ධර්ම වලට යන්න ඉස්සර වෙලා මේ මට්ටම තේරුම් ගන්න ඕනේ අපි. තේරුම් අරගෙන මේ ඉස්සරහට මතුවෙච්ච දේ වෙස්සලාගත්ත සුභාසින්චනයක්. මෙන්න මේකට ලෑස්තිලා යන්න අපි සුතමේ ඥානෙ ටිකක් අපිට තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම අපි අර සීලය රැකගත්ත සීලය හුදට අදි සීලයක් බවට ඉස්සරපත් කරගන්නවා. එතකොට මේ සමාධි අනුග්‍රහිතේට අත්ලක් වෙනවා. තව පැත්තකින් මේ කියපු කාරණාව සාධාරණීකරණය කරනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. වීතික්‍රම කෙලස් කරනකොට අනිවාර්යයෙන්ම තව එක්කෙනෙක් හරි ලෝකේ දරගන්න. ඒක තමයි වීතික්‍රමණය කියලා කියන්නේ. සතෙක් මරනකොට අඩු ගන්න මරණ දත හරි දාන්න. හොරකමක් කරනකොට කාමීත්‍යචාරය කරන බොරු කියලා මිසචන පරස වචන ගන්නට තමන් හරි තව තමන් එක තව එක්කෙනෙක් හරි දාන්න. ඒසට ඒ කෙනාට පුළුවන් අපිව හදන්න ඕ ගහන්න ඕ බනින්න ඕ අවස්ථාව වාසි ගන්න. මේ පරිඋත්ථාන කෙලස් වල කිසිම කෙනෙකුට නොදැනෙන්න පුළුවන් හැබැයි තමන් හොඳට දන්න. ඒ වෙනස නිසා මම දන්නවා හැබැයි කාටවත් අහු වෙලා නැහැ මම හිතේ රාගේ තියෙනවා. හැබැයි මම බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. හැබැයි තුලේ පැහැරෙනවා. නැත්තම් තද ද්වේෂයක් තුනේ තතර දීලා හායි හව් ආයු කොහොමද කාට පස්සේ දැකේ කියලා උන්ට කතා කරනවා මූණ ලස්සනට ආදාලා. වැක්කිරෙන්ට නිදිමත තියෙනවා. ඒ වුණාට ඒක පෙන්වන්න නැතුව දැක්කට පස්සේ hina වෙලා ආයෙසරයක් වින්දට ගන්නවා. දැන් අතීතනාගත පැතිවලට හිත කොච්චර දුර නැහැ නිකන් වර්තමානයේ ඉන්න වගේ hinaව දාගෙන කට කණේ. දිය පළලට hina වෙලා ඉන්නවා. ඉතියට ඉන්නේ අතීතේ අනාගතේ. එහෙම නැත්තම් සැකයක් තියෙනවා මේ කතාව මේක උත්තරාරයෙන් දන්නෙත් නැහැ. මෙච්චර මට ඇවිල්ලා මොකටද මේ උදව් කරන්නේ? එහෙනම් මේ ආවලාගේ ඔත්තුවක්ද දන්නේ නැහැ. මොකද ඔත්තුවක් ගන්නවද ඔත්තුවක් දෙන්නවද කියලා හොයන්න බෑ. සැකයක් තියෙනවා. කොයි එකවත් විශ්වාස කරන්න බෑ. හැබැයි පෙන්වන්න විදියක් නැහැ. මොකද සමාජ නීති නිසා. පිටිකම කෙලස්. නමුත් ඒක එයා පෙන්වන්න නැතුව ඉන්නවා දෙවන්නට. පෙන්වන්න නැතුව හිටියට ඇතුලේ සයිකෝ ඇනලිසිස් වලින් පෙන්වන්න පුළුවන් කතා කරන කතාවෙන් ඒ හැම එකකින්ම මණ්ඩි වගේක් පිටර ඇතුළට. රාගේ තියෙනවා විචක්‍රමේ වෙන්නේ නැහැ. ද්වේෂය තියෙනවා විචක්‍රමේ වෙන්නේ නැහැ. නිදිමත තියෙනවා විචක්‍රමේ වෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්ච තියෙනවා පෙන්වන්නේ නැහැ. විචිකිච්ඡා කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් අන්නේ විදියට මේක වසංකන එහෙම නැත්නම් ചാටු කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය සමාජශීලී ජීවිතය කියන්නේ ඒක තමයි. නමුත් මේ පුද්ගලයාට මේ සමාජ ශික්ෂා පිළිබඳ අවධියක් තියෙනවා නම්, අසුවිරු ඥාන තියෙනවා නම්, එහෙම නැත්නම් සාකච්ඡා කරන්න පුළුවන් නම් හරියටම අවංක කෙනෙක් එක්ක කියන්න පුළුවන්. මම ඔයා හිතන්න එපා මම මේ මීඩියට මයි ළඟ රාගේ නැහැ කියලා මට මේ වෙලාවට මේ වෙලාවේ රාගේ මට මේ මේ වෙලාවේ ද්වේෂය. මට මේ වෙලාවේ මෝහිනවා කියලා අපිට කාටද හෙලි කරන්න පුළුවන් නම් අන්නේ මේ හෙලි කරන්න පුළුවන් වාතාවරණයට අපි කියනවා ශාසනය කියලා. බුද්ධෝත්පාදක නැති කාලෙක වුණ නැහැ. එimhe කතා කරන්න කියන්න කිය මේ හදා බෙදා ගන්න කවුරක්වත් නැහැ. ඔක්කොම නම වසංගකන ජීවත් වෙනවා. ඒක හරියට කාලයක් තිබිලා තියෙන මිනිස්සු කණ්ණාඩි තිබිලා නැහැ. ඒ කාලේ ගලක් මැදලා මැදලා තිබ්බහම ඒ ගල ගාවට ඔක්කොම යන්න ඕනේ බලන්න ඕනේ නම් Tamange රූප ස්වභාවය. දැන් ඔයාගේ කණ්ණාඩි තිබිලා නැහැ. ඉතින් ඒ වෙලාවේදී කොහොම කෙනෙක්ගෙන් අහන්න ඕනේ. එහෙ නැත්නම් ඒ ගල තියෙන තැනට යන්න ඕනේ. ආදාතික. නැත්නම් Taman කවුද කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සමාධි ශික්ෂාට ගිහිල්ලා Taman තුල වැඩ කරන මේ නීවරණ ධර්ම ටික වීතික්‍රමණය වෙන්නේ නැති තාක්කල් වෙලා නැති තාක්කල් ඒක මේ වීතික්‍රමණය වෙන තරම් දරුණු නෑ ඡණ්ඩපරතු නෑ ඝෝර විස නෑ ඊට ඉස්සල්ලා මට්ටම මේක දැක ගැනීම පවා මේකත් එක්ක කාලය ගත කිරීම පවා අභිවෘද්ධියක් සමාධි භාවනාවේ අධිචිත්ත භාවනාවක් වෙන්නේ. තමන්ට හම්බෙච්ච මේ manussත් භාවයේ හිත වැඩ කරන හැටි පිළිබඳව අපි කෙලින්ම ආවට ගියාට හන්දියක් හන්දියක් ගන්න කතා කරන එක නෙවෙයි. තමන් මේ භාවනා කරන මට්ටමේ කතියක් හම්බෙලා ගිහිල්ලා හෙලි කරනවා මෙන්න මෙහෙම එකක් මට තියෙනවා කියලා. ඉතින් අහගෙන ඉන්න පක්ෂය හොඳට භාවනා කරපෙන්නට එයා කියනවා මටත් ඕක තමයි මෙන්න මෙහෙමයි මං කෙරුවේ. මෙන්න මෙහෙම තියෙනවා පොතේ. මෙන්න මෙහෙම අපි කරලා බලමු කියලා ඒ රාගයක් හිතට පැමිණීමේ දෝෂයක් දකින්නෙම නෑ. රාගයක් හිතට පැමිණිච්චාම උද්ධාති උත්තමයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මෙන්න මෙහෙමයි කරන්න කියලා සංසන්දනය කරන්න රාගයක් ආපුවම කාමීත්‍යාචාරය කරන ජඩේක් සල්ලාලෙක් එක්ක නෙවෙයි. සංසන්දනය කරන්නේ ආර්යයන් වහන්සේලමක් එක්ක බුද්ධාති උත්තමයන් වහන්සේලමක් එක්ක. ඒකට යාර තේරෙනවා මේ රාගය එන එක මට වළක්වන්න බෑ. ඒකට මේ ප්‍රතික්‍රියා කරන හැටි ක්‍රියාවත් කරන හැටි ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකම සමානව මේෂේ පනවලා තියෙනවා. මම තමයි තීන්දුව කරන්නේ රාගයක් ආවම සල්ලාලෙක් වැඩ කරන්නේ කොහොමද කියලා. වෛශ්‍යාවක් වැඩ කරන්නේ කොහොමද? මට ඕන මේ පැත්තට යන්න දැන් පහසුකම් ටික තියෙනවා. ඒකෙන් මට පුළුවන් සාන්තුරෙක් වැඩ කරන්නේ කොහොමද? ආර්යයන් වහන්සේලමක් වැඩ කරන්නේ කොහොමද? බුද්ධ හතේ උත්තරමන් වහන්සේලා වැඩ කරන්නේ කොහොමද කියලා මේ රාගයේ දෝෂේ නෙවෙයි දකින්නේ ඒ රාගේ ක්‍රියාවත් කිරීමෙන් තමයි මගේ චර්යාව මම කවුද කියන එක ලෝකයක් දැනගන්නේ මාත් දැනගන්නේ. දැන් මේ පරිඋත්ථාන කෙලෙස් වල ඒ වගේ වීතික්‍රමයක් නැහැ. හිතේ මතුවලා තියෙන. ඒ හිතේ මතුවලා තියෙන ඒ කෙලස් ඒ මට්ටම තව කෙනෙක් එක්ක හදා බෙදා ගැනීම එහෙම නැත්නම් තව විශ්වසනීය කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්. ඔය කවුන්සලින් කරනකොට වගේ හෙලි කරන්නේ නැති කාටවත් හෙලි කරන්න එයා ඒක අහගෙන ඉඳලා ඒකට සුදුසු උත්තරයක් දෙනවා මිස මේ එක එක නවල්පල් හැරි කියවන්නේ අරය ගොට්ට මෙයාට දෙන්න යන්නේ කියලා කතා කරන්නේ නැති කෙනෙක් ඒ හෙලි කිරීමම ලොකු සාන්තියක් වෙනවා. නමුත් ඊට අමතරව දෙයක් බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කරනවා ඒ කාම සංඥාව නැත්නම් නීවරණ එවනත මේ පරිඋත්ථාන කෙලෙසාවට පස්සේ සත්පුරුෂ සංසේවනයත් සෑහෙන උදව් කරනවා. නමුත් යමතරව විකල්පයක් වශයෙන් විද්‍යානුකූල ක්‍රමයක් බුදුජානන්සේ දේශනා කරලා දෙනවා. මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නොමිලේ ලැබෙන නැවත නැවත සිදුවෙන අරමුණක නිතරම හිත තියාගන්න. එතකොට එයා දන්නවා මට මේ කාමයෙන් ආතුර වෙන්න පුළුවන්. කාම කාම ඡන්දේ, පටිඝ, ව්‍යාපාදයෙන් ආතුර වෙන්න පුළුවන්, නිජමතෙන් ආතුර වෙන්න පුළුවන්. අතීත අනාගත සැලසුම් සහ අනාගත තිගැස්සීම් වලින් සාහිත ආතුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විචිකිච්ඡාව සැක නිසා මේ ඔක්කොම කඩලා යන්න පුළුවන්. මේ ඔක්කොම ගත්තොත් ඇඟිලි පහ වගේ දික් කරපුවාම ඇඟිලි පහේ වලලු කරෙන් ඇල්ලුවා වගේ අල්ලන්න පුළුවන්. මොකක් හරි එක රාග ద్వේෂ ඇති කරන කි මධ්‍යස්ත වූ. ඒ වගේම නොමිලේ ලැබෙන්නා වූ ඒ අරමුණේ ඉන්නවද කියලා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වූ නැවත නැවත ලැබෙනා වූ අරමුණක නිතර පිට පවත්නවා නම් අර සංසාරේ පුරා පවත්තගෙන ආපු මේ මෝහ පටල එක චිත්තක්ෂණේ කපන්න පුළුවන්. ඒක චිත්තක්ෂණේ නතර කරන්න පුළුවන්. හැබැයි ඒ චිත්තක්ෂණයට පමණයි. ඒක ඊගාව චිත්තක්ෂණයට බලපන්නේ. ඊගා චිත්තක්ෂණේ ආයෙත් නිවර්ණ වෙන්න පුළුවන්. ආයෙත් වුණා වීතික්‍රමණය වෙන්න පුළුවන්. ඉතින් අර සමත භාවනා කරන කෙනා මේ වගේ විප්ලවීය ක්‍රමයක් නැත්නම් අරමුණකට හිත දැමීම හරහා මතුවෙන්න ඉඩ තියෙන කෙලස් මතු නොවීම සඳහා කරන මේ ප්‍රයත්නය සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදාති මගේ හිත අරමුණක අරමුණකට එල්ල වෙලා යොමු වෙලා සැලසුම් වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම ඒක මේ නීවරණ ධර්ම හැසිරෙනවා. ඒක නිසා මම කොහොම හරි දන්න දහම් ගැටයක් දාලා දන්න සාමාන්‍ය බුද්ධිය දාලා එහෙම ආසාවක් ඇති වෙන්නේ නැති තරහාවක් ඇති වෙන්නේ නැති නිින්දකට යන්නේ නැති අතීත අනාගතයට නොදුවන වර්තමානයේ පවතින සැකහැර දැනගන්න පුළුවන් අරමුණක් අරගෙන එහිම හිත යොදවලා යෙදීමට අපි කියනවා සමත භාවනාව කියලා නැත්නම් සමත අනුග්‍රහිතය කියලා. ඉතින් ඒක තමයි අපි මේ වගේ තැනකට ආවම කරන දේ. අපි කායම තමයි ඒකට ගන්න. බුදුජනනාංශයකට දීලා තියෙන්නේ මේ කායගත සතිය. ඒ කායගත සතිය තියෙනවා 14 ආකාරයක්. ඒක එකක් තමයි ආනපන සතිය. ආනපන සතිය කියන්නේ කායගත සතිය. කායගත සතියෙන් තමයි ආනාපානෙකින් ගොඩක් තව තියෙනවා. ධාතු මනසිකාරය, ඊරියාපත භාවනාව මලමිණියක් එක්ක මේක සම්බන්ධ කරලා කරන භාවනාවේ 14 ආකාරයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම තමන්ගේ කයත් එක්ක ජීවත් වෙනවනම් කයම සැලසුම් කරගෙන ජීවත් වෙනවනම් එයාට තේරෙනවා හරියට රබර් බෝලයක් අරගෙන අතට මිරිකලා වතුරට යට කරගෙන හිටියොත් ඒ මිරිකගෙන ඉන්නා තාක්කල් වතුර ඇතුළත අපට බොලේ තියෙනවා. එහෙම නැත්තම් මේක එක පාට බුක් ගාලා උඩපයි. ඉතින් ඒක නිසා ඒ කාම ගුණ නෙවෙයි කාම සංඥාව කියන මට්ටම් දෙකේ ගොරෝසු කෙලස් જાති දෙකම මේ සමත ව්‍යාපාරය නිසා සමත ප්‍රයත්නය නිසා මේ යට කරගෙන ඉන්න පුළුවන්. ඉතින් එතකොට මම ඉස්ලාම දවසේ තේරුම් ගන්න වෙලා. කෙලස් නම් කිලෝරක් නෑ මහමුදට ගියාම රැළ ගහනවා වගේ කෙලස් ගහන. නමුත් මේකේ මට එක චිත්තක්ෂණයක කෙලස් රැළ පහර නොවදින පුංචි දූපතක් හදාගත්තා වගේ මට පුළුවන් තමන් අරමුණු කරගත්ත අරමුණෙහි යතිය පවත්තන හැම චිත්තක්ෂණයකම අරමුණේ ඉන්න බවට ප්‍රත්‍යක්ෂණය වෙන හැම චිත්තක්ෂණයකම උදාහරණයක් වශයෙන් අපි සක්මන් කරනකොට පොළොව දක් වම් පාය පොළොවේ තියෙනවා මේක වම් පාය කියලා දන්නවනම් මේ වදින්නේ විලුඹ මේ වදින්නේ ලේ වකේ මේ වදින්නේ ඇඟිලි කියලා දන්නවනම් එයා දන්නවා මේ විලුඹ වදිනවා කියලා පොළොවේ දන්නුනට ඊට රාගෙ මතුවෙන්නේ නැහැ. මේ රාග දන්නවන අරමුණක් නෙවෙයි පටවි ධාතුවට මේ විලුඹ වදින එක. එන්නේ පටිකියක් එන්නේත් නැහැ. අනේ නදකින් කියන්න බෑ. මොකද අපි අපිට බොහොම පොදු සතියට අරමුණ නොඋනට දන්න කියන අරමුණක්. නිදිමතක් එන්නේත් නැහැ. මොකද නිදිමතක් ඉන්නවනම් අපි ඇවිදිමින් කතා කරන්නේ නැහැ. ඒ නිසා නිදිමතට සාධාරණ උත්තරයක් තියෙනවා ඒ ක්‍රියාකාරකම. එතකොට අතීත නාගතේ රෝන්දි ගහILLක් නන්නතරීමක් වෙන්න බෑ. එමනම් විලුඹ තියෙනකොටම විලුඹ තියනවා කියලා දැනගන්න පුළුවන් කමක් නැත්තේ. ඒක වර්තමානෙමයි. ඒතකොට විචිකිච්ඡාවකුත් නෑ මේ දැනෙන දේ හිතලුවක්ද ඇත්තටම පයවැදීමද කියලා චිත්තක්ෂණයක්වත් නැහැ ඒක වෙරිෆයි කරන්න. මේක ප්‍රත්‍යක්ෂණය කරන්න. තියෙනකොටම දන්නවා මේ විදුබ. තියෙනකොටම දන්නවා ඒක මේ මුළු කකුලම. ඉතින් ඒ නිසා සැකහැට දැනගන්න පුළුවන් දෙවන්නේගේ ආධාර නැත්පකාර නැතුව. කිසිම යන්ත්‍රයක් ඕනේ කිසිම සමීකරණයක් ත්‍රිපිටකේ දැනගන්න ඕනෙත් නැහැ. අරණ්‍යගත වෙන්න ඕනෙත් නැහැ. පැවිදි වෙන්න ඕනෙත් නැහැ. පෙරපින් කරපුවා ඕනෙත් නැහැ. පෙරපින් කරපුවා ඕනේ එතෙන් එනකම්. මේ බව දන්නවනම් එයාට පුළුවන් නම් දැන් මම මේ පයක් තියෙනකොට පයක් තියෙන බව දන්නවා වම තියෙනකොට වම තියෙන බව දන්නවා දකුණ තියෙනකොට දකුණ තියෙන බව දන්නවා දැන් ඔන්න මම චිත්තක්ෂණයක් පාදාගත්තා මට පුළුවන්ද මට පෞරුෂත්වයේ තියනවාද මට හැකි සංඥා තිරද ඊ ගාව පීවරට යනකම් මේ ඇති කරගත්ත සතිය කඩා ගන්න නැතුව ගෙනියන්න එහෙනම් ගොඩාක් අපිට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි ගොඩාක් අපිට පෙරකල ගුරු අවශ්‍යයි ඉතින් ශාස්ත්‍ර එක චිත්තක්ෂණයක හෝ යම් වෙලාවක තමන් මේ අරමුණකට හිත ඇරගෙන අරමුණේ මේ පස් ආකාරයක මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න වෙලාව කියලා කියන්නේ කොච්චර සියුම් දෙයක්ද කියනවනම් ඒක අපේ තේරවාද අටුවාවක පිළිගන්න නැත්නම් අභිධර්මයේ කරන චිත්තචෛසික විග්‍රහය පෙන්නනවා එක චිත්තක්ෂණයක සතිය පැවතුනාට ඒ චිත්තක්ෂණය තුල මට රාග නැති වුණා, ද්වේෂ නැති වුණා, නිදිමත නැති වුණා, විතක්ක ਵਿਚාරේ උද්දච්ච කුච්ච නැති වුණා, විචිකිච්ඡාව නැති වුණා කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ කියන්නේ. මොකද ඒක තරම ඒක චිත්තක්ෂණයක්. නමුත් එයාට වැටහුනොත් මේක තමයි මම ඉගෙනගෙන තිබුණ දේ මොකද වෙන්නේ තව එක චිත්තක්ෂණයක් දාලා බලන්න. තව පියවරක් තියලා බලන්න. තව පියවරක් තියලා බලන්න. තව පියවරක් තියලා බලන්න. අන්නේ පියවර 3 4ක් යනකොට නම් ඒ චිත්ත වීතිය තුල අතරින් පතරින් කෙලස් ආකීර්ණ නොවිච්ච ඒ පිසිදු චිත්ත වීතිය තුල කුට්ටියක් වශයෙන් පේන්න පටන් ගන්නවා ඒ කාලය තුල තමයි මට රාගයක පහත්වීමක් උනේ නැහැ ද්වේෂයක නොදකින් නොපතන් කියන විදිය නුරුස්නා ගතියක් ආවේ නැහැ නිදිමතක් තිබුණේ අතීත අනාගතේ නැහැ සැකයක් තිබුණෙත් නැහැ මේ දකුණ දිනකොට මම තිබ්බද තවම කියලා මෙනේ කියලා දක්න තිබ්බත් කියලා සැකේකුත් නැහැ. අන්න ඒ ප්‍රත්‍යක්ෂණේ ඒ ඒ සහතිකය ඒ දේ පළවෙනි චිත්තක්ෂණයෙම එන්නේ නැහැ. ඒ නිසා ඒක ආධුනිකයට අවශ්‍ය කර තත්වයක තියෙනවා. ආධුනිකයා යම් යම් සද්ධාවකින් යම් පොට්ට chance එකකින් මේ වෙච්ච අලුත් මේ පොට්ට chance එක මේ අහම්බෙන් වැඩිච්ච මේ ගල හේමම කරන්න වගේ බලන්න. ඔන්න යම් මට්ටමකට ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා සතිමත් නම් මෙනිවරන් නැත්තම් ඒකේ කල්මයවා ඒක වටහා ගැනීමේ හැකියාවක් අපේ හිතේ තියෙන. අකාලික ගතියක් ඒකේ තියෙන. මේ නිවරණ නැති වෙලා ඒ විභාගෙ ලියලා ප්‍රතිඵලයටකම් බලන් ඉන්න ඕන කමක් නැහැ. විශේෂයෙන් මේක ඇත්ත වෙනවා සුතමේ ඥානෙ තියෙන කෙනා. විශේෂයෙන් මේක ඇත්ත වෙනවා මීට කලින් වරද්දගත්ත කෙනාට. විශේෂයෙන් මේක පේන්න පටන් ගන්නවා ධර්ම සාකච්ඡා කරනකොට මේ වගේ වාරණ මතුවෙනවා ඒතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මම මේවා මේ තරම්ම අත්‍තර විස්තර දරගත්තේ නැති වුණාට මට පැහැදිලි සාන්තිකර තත්ත්වයක් මේක ඇති වෙලා තිබුණා ඉතින් ඒක නිසා අනිත් දවසේ ආ භාවනාවට යන්නෙම ඒ ඥාණයෙන් ආඩ්‍ය වෙලා භාවනා කරනකොට මේ ආඩ්‍ය ලැබෙන්නේ නැහැ භාවනා කරන වෙලාවේදී මේ තෙද ලැබෙන්නේ නැහැ ඒක සාකච්ඡා කරනකොට වාර්තා කරනකොට තව කෙනෙක්ගේ දෙයක් අහනකොට තේරෙනවා මමත් කරලා තියෙන එක තමයි. ඊගාස් දැසේ යන්නේ ඒක දෝ මේක දෝ කියන චකිතෙන් නෙවෙයි නෑ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ටික මේ පිටිස් බලනකොට දැන් පහු කරලා තියෙන ඒක නිසා ඒ පහු කරපු ප්‍රමාණය නැත්නම් ඒ පහු කිරීමෙන් ලැබෙන ආනිසංස පුංචි කළ සලකන්නේ. ඒ හැම එකකින්ම කාම ගුණයන් ප්‍රතික්ෂේප වෙච්ච බව පේනවා. ඒ වගේම කාම සංඥා ප්‍රතික්ෂේපණය වෙච්ච බව පේනවා. රූප ධර්මයක හිත පිහිටියයි කියලා පේනවා. ඒක නිසා දැන් අපි මහමෝදේ පුංචි දූපත සකස් කරගෙන තියෙනවා. ඒකට රැලි වදින්නේ නැහැ. කැමැති තාක්කල් අපිට ඉන්න බුල. හැබැයි මේක ඇතුලේ වෙන පහසුකම් මොකුත් නැහැ. නිකන් පුංචි දූපතක්. දීපං කෛරාත මේ 10 කියලා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. දක්ෂයා, කුප්පත්ති පඬිතයා මේ මහා සාගරේ මිනිමෝරු ඉන්න එහෙම නැත්නම් භයානක සත්තු ඉන්න සාගරේ පුංචි දූපත සකස් කරගන්න. ඉතින් එන්න භාවනා කරන්න කරන්න කරන්න මේ දූපත විශාල වෙන්න පටන් අර ගන්නවා කියලා කරන්න පුළුවන්. මට මෙන්න මේ වෙලාවේ මෙන්න මේ භාවනා කරුවොත් නම් මට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්. මට මේ වෙලාවේ සක්මන් කරුවොත් නම් මෙච්චර ගාණක් සක්මන් කරන්න. මට වෙන්නට වැඩිය දක්ම දිනකොට සතුටුමත් වෙන්න පුළුවන්. කෑම කනකොට මේ මේ විදිහට කියනවනම් මට කෑම සතුටක් වෙන්න පුළුවන්. නාන වේලාවේදී මෙන්න මේ මේ පහසුකම් ටික තියෙනවා බොහෝ විටක සතුටක් වෙනවා කියලා. එයා ඊට පස්සේ ඒක මේ අර කුඩාර්ම දිගේ අරගත්තා වගේ පතුරවන්න උත්සාහ කරනවා. ඒකට අපි කියනවා අධිචිත්ත භාවනාව කියලා. ඉස්ලාම අවශ්‍ය කරන්නේ මේ පරි මේ වීතික්‍රම කෙලස් කියන මේ පරිඋත්ථාන මට්ටම පෙන්නට පස්සේ හම්බ වෙන වීතික්‍රම මට්ටම පෙන්නට පස්සේ ඇති වෙන මේ පරිඋත්ථාන කෙලස් කැඩිය හැක්කක්. తాවකාලිකුණක් කඩන එක ගැඹුරු ආධ්‍යාත්මයක් සලකන කෙනෙක් විතරක් කරන එකක් කාමභෝගින්ද හිතන්නවත් බෑ. කාමභෝගින් හිතන්නේ මේ හිත අසුචි වලක්මයි මොන විදියෙන්වත් සනීප කරන්න බෑ. ඒක ගන්ධස්ථානම තමයි. ඔත් යෝගාවචරය දන්නවා ඒක එහෙම තමයි. නැත්නම් ඊට සාපේක්ෂව එක චිත්තක්ෂණයක් ඒ කෙලෙස් නැතුව ගත කරන එකේ තියෙන වටිනකම කියලා ඉවර කරන්න බෑ. මේ කක්ක ලෝකේ එහෙම නැත්නම් මේ විසම ලෝකේ සමහිත පවත්න්න පුළුවන්. ඊට පස්සේ හිතුවොත් එයා මේ ගත්ත සමහිත මේ සමතුලිත භාවය වැඩි කිරීම සඳහා ඒකට කියනවා සත්පුරුෂ සංකල්පනා කියලා. සද්ධර්ම ශ්‍රවණියත් අවශ්‍ය වෙනවා. යෝනිසමංස්කාරය අවශ්‍ය වෙනවා. නුවණින් සලකලා බලන්න මුළු ලෝකෙම දෙන්නේ කක්කාව. කිසිම කෙනෙක් නෑ මේකේ මේ වගේ මම දිගින් දිගටම දිගින් දිගට මේ නීවරණගෙන් විවේක වෙච්ච එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් කරගත්ත මේ චිත්තක්ෂණය තව දිගට භාවනාවට පවත්වාගෙන යන්න ඕනේ මට කියලා කිව්වොත් ඒකට උදව් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඇත්තෙම නැහැ. ඒකට තමන්ගේ ශිල්පීය ඥාන විතර අවශ්‍ය කරන්නේ ඕනම කෙනෙකුට කඩන්න. ඒක නිසා ඒකට පරිස්සම් වෙන්න ඕනේ උදව් ඉල්ලන්න එපා. ඉල්ල වැඩේ. ඉතින් ලෝකේ හැදිලා තියෙන්නේ එවැනි අයගේ හිත කඩලා වට්ටලා ඒ තුලින් මේ ලොකු කැපිපේන ගතියකට යනවා. ඒක නිසා කියනවා කුමරියක පාසලඹ සැලුනා කුමර බඹසර අසපු වේමා සමවැදී සිටි දහන බිඳුරා. ඒ බම් ඒ කුමරින දකින්න ඕනේ නැහැ. කුමරි යනකොට තේරෙන්නේ එයා පාසල බද්දාගෙන. ඇවිදිනකොට සලාම් සලාම් සලාම් සලාම් සලාම් සලාම් ගාල පාසලඹ සද්ද ඇහෙනකොට අර කුමරවඹ සරාසුපියේ මම හිටපු දැහැන පිඳිනවා. එතකොට දන්නවනම් කවුරු හරි අර පුරුෂයා මේක ලබාගත්තේ කොච්චර අමාරු වෙනද මේ පොඩි සද්දකින් මේ කොච්චර කඩන්න පුළුවන් නම් මේක පටිසන්දේනකොට කොහොමද ජීවිතේ අපි එක එක නම් හිත කුප්පන්න කරන වැඩ මටත් නිකන් කැස්ස එනවා කියනවා. කුප්පණ්ඩ විතරක් නෙමෙයි. ද්වේෂ කරන්නත් ඔයගෙ. කාට හරි ඒ වගේ ද්වේෂක එන්න අපි කරන දේම ඕනේ නැහැ. මම හතුරෙක් නම් දකින්නකොටමත් කේකේ. මම මිතුරෙක් නම් දකින්නකොටමත් අර වගේ ආතාවල් ලැබෙනවා. ඉතින් මේ හතුරුකම් මිතුරුකම් ඇති කරන්නේ නැති ජීවිතයක් නැහැ නේ අපිට. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ එක්කෝ ඒ වගේ හතුරුකම් වලට තලසුම් එහෙම නැත්නම් මිතුරු කම් වලට දැල්සුම් කරනවා. ඉතින් ඒ ඔක්කොම ලෝකෙක කවුරු හරි කුඹර බඹතර අසපුවේ සමවැදී වුන් දැහන රකින්නයි කිව්වනම් මකර කටේ ඉන්නේ. ගැලවෙන්න දණක් නැත්තේ නෑ. මේ මිනිස්සයා දන්න දහං ගැටයක් දාලා ඕඩි දෙයක් කරනවා. මම නෙමෙයි මම මේ මේ සීලයක් පරිපූර්ණ කරන සමාධියක් පරිපූර්ණ කරන මේ ගත්ත දේ මම කිසි කෙනෙක්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මම මේක කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් එවැනි සමාධි භාවනාවක් කරනවා නම් ඒ රුක්ෂ දේවතාව බව ස්තුතිවන්ත වෙනවලු. ඒ වගේම දෙවි දේවතාවන්ටවත් හිතා ගන්න බැරිලු. මොකද මේ මුළු ලෝකෙ එක පෙත්තට එක පෙත්ත කපලා කාමයට කොහොම හරි බඳ ගන්න හදනවා. ද්වේෂයට කොහොම හරි සැලසුම් කරන්න හදනවා. එහෙම නැත්නම් නිදිමතට, එහෙම නැත්නම් අතීතනාගත හිතවිලි වලට. එහෙම නැත්නම් විචිකිච්ඡා. සැකේද. අපිත් ඒ කතා කරනකොට ඉදිරියට කතාවල් වල බලන්න ඕනම කතා කරන කෙනෙක්ගේ කතාවේ තේමාව අල්ලන්න වැඩි වෙලා යන්නේ ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. Taman දැනගන්න ඕනේ මේ ඉන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා පොඩ්ඩක් අහගෙන ඉන්නකොට තේරෙනවා. අනේ මේ මනුස්සයා එහෙම හිතාගෙන නෙවෙයි එන්නේ. නමුත් එයා තුලින් විදෙන ඒ විස ඊය අය මොකද කෙලින්ම පප්පොටමයි ලබන්නේ. අපි අවුරුද්දක් විතර හිටිය නිසන්වනේ මේ ලොකු ස්වාමීන් වහන්සේ තීටිය වෙලාවේ ඥානানন্দ සාංශෙත් තීටිය අපේ වැවිදියට අලුත අපි තීන්දුව කරා ලියුම් කඩන්න නැතුයි. අවුරුද්දක් අපි ජීවිස ගන්නවා අපිට එන්නේත් නෑ අවුරුදු මාස දෙක සැලා ලියුමක් එන්නේ. ලියුම් කඩන්න නෑ ඒකට ඊමේල් ප්‍රශ්න තිබුණෙත් නෑ සෙල්ෆෝන් ප්‍රශ්න තිබුණෙත් නෑ ඒක මොනවාක්වත් තාක්ෂණය විල තිබුණේ නෑ. ඉතින් එතකොට මේ වයසක හඳු කෙනෙක් ඉන්නකොට එහෙම මානව අයිතිවාසිකම් යටතේ එහෙම ලියුම් ලැබුණොත් එයා කඩන්න ඕනේ. නෑ එතෙන් ඒකද මේ අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරා එක ස්වාමීන් වහන්සේ නමකට අපි අවසර දෙමු ලියුම් කඩන්න. එයා කැමති නම් අත්‍යන්ත දෙයක් නම් කියාවි. නැත්තම් ඉවරනාට පස්සේ ලියුම් ටික අතර දෙමු. ඒකට වයස කාමකට එහෙම කරන්න බෑ. අපිට අයිතිවාසිකමක් දෙන්න බෑ කාටවත්. දෙන්නේ නැහැ ඒක මානව නීතියක් ඇතුළේ. වැරදි අනුගේ ලියුම් කරන්න බෑ. අර ඒක ඇත්තයි. නමුත් අවසර දෙනවා නම් දෙන්න නැත්තම් නිකන්. කියලා කොහොම හරි මේ දෙන්නමකට විතර අවසර දීලා අනිත් කට්ටිය අපි අවුරුද්දක් විතර හිටියා ලියුම් කඩන්න නැතුව. එතකොට ඥානන්ද සාංශේ මම කියන වෙලාව කිව්වා මේ ලියුම කියලා කියන්නේ අපි කොච්චර වනගත හිටියත් විෂ ඉද විෂ යොදපු ඊතලයක් හරියට එද්ද දෙක හරහා ඇවිල්ලා කෙලින්ම පක්කුවට ගන්නවා. ඉන හැම මෙසේජ් එකක්ම හරියටම අපිට එල්ල කරලා තියෙනවා. හරියටම විෂ ප්‍රමාණය තියෙනවා. ගැහුවට පස්සේ නෝ හෙල්ලු. පොල් මැල්ලු. අපි කොච්චර කැමතිද බලන්න මැසේජස් එනවාද? එනේන මැසේජ් එක පිළිගන්නවා. ඉතින් ඒවන එක්කෙනෙක්වත් ඔය නීවරණ යටපත් කිරීමේ ආසාවකින් හෝ නැත්නම් අපිට අනේ නීවරණ යටපත් වේවා කියලා මැසේජස් එවන්නේ නැහැ. එවන්නේ අනිත් පැත්තේ තියෙනවා තමයි. ඉතින් ඒ නිසා මේ සමාජශීලී ජීවිතය ගත කරනකොට එවැනි නීවරණ නැති තත්ත්වයක් චිත්තක්ෂණේ මට්ටමේ හෝ ලැබෙනවනේ ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. අපි හිතමු මේ කතාව ගොඩක් දුර ගෙනිච්චොත් අපේ මාතෘකාවට බහින්න බැරි වෙන නිසා අපි හිතමු යම් කිසි වෙලාවක මේ යෝගාවචරය මේක වශී කරගත්තා කිය. මට ඕනේ වෙලාවක් අපර පොලේ යට කරගෙන ඉන්න පුළුවන්. පැය ඉන්න පුළුවන්, දෙක ඉන්න පුළුවන්. ඊට පස්සේ පරිසරයත් හදාගත්තයි කියලා. ලියුම් එන්නේ නැහැ, තනි වේල වළඳනවා, තනි පැදුර බුදිනවා, දෙවන්නේක් නැතුව ඒ පරිසරය සකස් කරගත්තයි කියලා. ඉතින් එතකොට අර අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි කියලා චිත්ත ප්‍රවෘත්තිය චිත්ත වීතිය අලුතෙන් ඇති වෙන කෙලෙස් නොයිපද වීම පිණිස එහෙම නැත්නම් පරිඋත්ථානයක් නැගී සිටීමක් ඇති නොවීම පිණිස කටයුතු කළත් එයින් එහාට ගියාට පස්සේ පේනවා තමන්ගේ මෙහෙවීමකින් තොරව මේ හිතට විවිධාකාර පරණ කර්ම ශක්තිය අනුසය ආශව ඥාන වලින් හිත ඉඳපු ගම සතුටටපත් වෙන හිත බොහොම කරගාට ඒක මේ මේ වෙලාවේ පරිසරයට අදාළ නැහැ. ඉඳපු ගම හිතා ගන්න බැරි විදිහේ පශ්චාත්තාපය ඇති වෙනවා. මේ හිතා ගන්න බැරි විදිහේ ධෛර්යය ඇති වෙනවා. ඒ විදිහට ඇති වෙන්න පුළුවන් මෙහෙවි හතක් තමයි මෙතන මේ කතා කරන්න හදන්නේ. එතන සංයෝජන වශයෙන් පේන්නේ. ඒක අර පළවෙනි මට්ටමේ දෙවෙනි මට්ටමේ කෙලස් අයින් කරාට පස්සේ පේන තුන්වෙනි මට්ටම තාමත් සියුම් කෙලස් මට්ටම ඒක දැක්කොත් පෙනේවි මම මේක මෙච්චර කල් පොර දාලා තියෙන්නේ මම මේකලා දොස් කියනවා මේ කවුද මට මේ මේ කරදරේ කෙරුවේ කියලා නමුත් මම දිගටම කරලා තියෙන්නේ මේ සංයෝජන ධර්ම වලට පොර දාන එක තමයි රහසේ හෝ එලිපිට ඒ කවදාකවත් එහෙම ඒ සංයෝජන ධර්මවල තියෙන චපල භාවය වංචනික භාවය ෂට භාවය පොත් කියුවට පැතුවට වෙනපින් කෙරුවට ඒකේ ඇති හැටි දැක ගන්න බෑ එයා ඔලු උස්සන කම්ම අස්පනා පිට පේනකම් අස්පනා පිට පේනකොට තුඟ දිනක ඒක වසන් ගන්නවා ඒ නිසා එයාට කවදාකවත් ඒක දකින්න හම් වෙන්නේ නැහැ ඉතින් ඒකට හේතුව ආත්ම විශ්වාසය නැතිකම. ඒ වගේම බුද්ධ ආදී උත්පන්න වහන්සේලා ඒක කියලා දෙලා නැති කාලවල වෙනකොට. කියලා දුන්නාට විශ්වාස නැත්තම්. ඉතින් කොයි වෙලාවක හරි හිතුවොත් එහෙම මම වීතික්ක මට්ටමේ කෙලෙස් වලින් මම සෑහෙන දුරට ඈත් වුණා. නැත්තම් වෙනවනම් මම දන්නවා මේකයි කියලා. ඉතින් පරිඋද්ධාන කෙලෙස් වලින් මට මෙන්න මේ මේ පරිසරය යටතේදී වයපක්ෂව රැක ගන්න පුළුවන්. උත් ඒ වුණාට මගේ හිතේ එහෙම අඩුපාඩුවක් නැහැ. පුදුමාකාර විදිහේ මේ Java වගේක් වැඩ කරනවා. දැන් වැලිතලාවක යටින් ගලන ගංගාවක් වගේ. මේක මොනම විදියකින්වත් මම වගවිය යුතු නෑ මොකද පරිසරයට අදාළ නෑ. එහෙම නැත්නම් ආසන්න කාරණා පේන්නේ නෑ. හැබැයි අර කාමයේ සතෙක් මරලා අපිට හම්බ වෙන දඬුවමට වැඩිය වදයක් මේක දෙනවා හිතට. පුදුම සියුම් ආකාරයට දිවා රාත්‍රී වෙන් කරන්න නැතුව. ඉතින් ඒක නිසා මේ සංයෝජන ධර්ම දැකලා ඒකේ ප්‍රകൃති අඳුරගන්න පෙරහුරුවක් තමයි නීවරණ ධර්ම කියන්නේ. නීවරණ ධර්ම දැකලා මේක මේ නීවරණය කියලා අඳුරගන්න පුළුවන් නම් ඒකට බය වෙන්නේ නැතුව ඒක මේ කර්මයක් කියලා සලකන්නේ නැතුව ඒක මේ චෝදනාපත්‍ර ලියන්නේ නැතුව මේක මේ කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච බවට ලකුණක් දියුණුවක් කියලා නීවරණ ටික අඳුර ගන්න පුළුවන් කෙනාට ඒ සමත ආනිසංස ලැබෙනවත් එක්කම එයා විපස්සනා ඌරුවක් තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් යෝනිසුමංසකාරී කියන කෙනෙක් නම් එහෙම නැත්නම් නුවණින් සලකා බලන්න දන්නවනම් යාට තියෙන මේ නීවරණ දැකලා ඒක හරහා නොගියොත් ඊගාවට තියෙන අභ්‍යාසයට සුදුසුකම් ලැබෙන්නේ ඒ නිසා මේ නීවරණ ටික දැකලා දැන් මේ තියෙන්නේ අසවල් නීවරණේ කියලා වෙන් කරලා කියන්න පුළුවන් කාමච්ඡන්දයක් ආපු වෙලාවේදී යාට කියන්න පුළුවන් මේක පටිගේ නෙවෙයි ව්‍යාපාදේ නෙවෙයි නිජමත නෙවෙයි අතීතනාගතය පිළිබඳ පශ්චාත්තාවෝ හිත්ති ගැසීමක් නෙවෙයි සැකයක් නෙමෙයි මේක නිසකවම කාමච්ඡන්දේ කියලා. ඒක හරියට ආස්වාසේ ආස්වාස වශයෙන් අඳුර ගැනීම වගේ. ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් අඳුරගත්තා වගේ. ආස්වාස ප්‍රස්වාසයෙන් පිට සද්දයකට ගියාට පස්සේ සද්දයක් කියලා අඳුරගත්තා වගේ. ඒක නිසා මේ අඳුනා ගැනීම පමණින් මේකට කියන්නේ වෙන්කොට දැන ගැනීම කියලා. තාක්ෂණික වශයෙන් කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. delimitation. වෙන්කොට දැන ගැනීම discrimination. ආනික දැනගත්ත පමණින් මේකේ නපුර නැති වෙනවා. ඒක මේ චිත්ත නියාමයක්. කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැනගත්ත පමණින් ඒ කාමච්ඡන්දේ තියෙන නපුර නැති මේක පටිගය කියලා දන්නවනම් කාමච්ඡන්දේ නෙවෙයි තීන මිද්ද නෙවෙයි උද්දච්ච කුච්ච නෙවෙයි විචිකිච්ඡාව නෙවෙයි මේක පටිගය කියලා දන්නවනම් ඒ පටිගයෙන් අපිට වෙන්න තියෙන හානිය නැති කර ගැනීම පළවෙනිම පියවර. ඊටදී බොහෝම සියුම් මේ දෙන්න ටිකක් එළිය සෙල්ලම් කරන මේ ප්‍රධාන නළුව දෙන්නේ ඊට පිටිපස්සේ ඉන්න කෙනෙක් තමයි තීන මිද්දේ එයා එනකොට පෙන්නලා නෙවෙයි එන්නේ නිසා තීන මිද්දේ එන වෙලාවේදී එකම දේ වෙන්නේ දැන් මේක තීන මිද්දේ කියලා එනකොටම දැනගන්න එක තීන මිද්දේක වහගෙන ඉන්නේ තීන මිද්දේ එන්නේ ඒ තීන මිද්දේට මනාප හිතක් ඇති කරගන්න මේ වෙලාව නම් පොඩ්ඩක් ඔය ස්නැප් එකක් දැම්මම කමක් නැහැ විවේක වුණාට කමක් නැහැ කියලා ඒක ඒ gati ඇති වුණාට පස්සේ මේක නපුරක් විදිහට මේක කාලීනාස්තිකිනමක් විදිහට ක්ෂණ සම්පත්‍ය නැති කර ගැනීමක් විදිහට ප්‍රමාදයක් විදිහට වැටහෙන්නේ එයාට හිතෙනවා නිදිමතක් එන වෙලාවේ නිදා ගන්නක මායි අයිතිවාසිකම් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒකට උඩගෙඩි දෙනවා නැත්නම් උදව් කරනවා. උදව් කරාට පස්සේ යාට තීන මිද්දේ ප්‍රകൃතිය දැනගන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ වගේම උද්දච්ච කුච්ච අතීතය පිළිබඳ පශ්චාත්තාප වීම සහ පශ්චාත්තාප වීම සහ අනාගතය පිළිබඳව සැලසුම් කිරීමෙන් හිත කුතු මේ මේ කුතුහල ජනක කරගන්න එක. එහෙම නැත්නම් කියනවා හිත එක්සයිට් කරගන්න හිත අනාගත සැලසුම් මත හීනමවන ගතිය. ඒ දෙක ආවට පස්සේ ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මේ මේකයි කියලා ඒතර පෙනේ මේ මගේ චරිතේ මෙන්න මේ වාගේ මේ එකක් කෙනෙකුට අරක නැහැ. යම් කිසි කෙනෙක්ගේ හිත වැඩ කරන්නේ ඒ අතීත වෙච්ච දේවල් නම් ඒකට වෙනමම චිත්ත පරිසරයක් තියෙනවා. මානසික පරිසරයක්. අතීතානුධාවනං චිත්තං වික්ඛෝ පාණපතිතං සමාධිස පරිපන්තෝ කියලා අතීතයට හිත ගියා නම් ඒකාන්තෙම වික්ෂෝපය. වරදින්නේ නැහැ. ඒ වගේම අතීතයේ හැම වෙලාවෙම සමාධියට බාධායි. සමාධියට පරිපන්තයි ප්‍රතිපක්ෂයි. ඒක අනාගත ප්‍රතිකංකණං චිත්තං විකප්පන. අනික අනාගත ප්‍රතිකම්පණ චිත්තං විකම්පිතං සමාධියස පරිපූර්ණ. අනාගතයේ සැලසුම් කරන හැම වෙලාවෙම හිත දූවිලි කොටකට ගලකින් ගැහුවා වගේ ඇවිස්සෙනවා. ඒකේ සමාධියක් ගන්න බෑ. ඒ වගේම විචිකිච්ඡාව ගත්තොත් සැකේට මේ කාමචන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච කියන ඒවාට සාමාන්‍ය ආසන්න කාරණාවක් පේනවා. දල වශයෙන් අර විචිකිච්ඡාට කිසිම අදාළ කාරණාවක් ඕන ඕනම විශ්වසනීය කෙනෙක් පිළිබඳව සැක කරන්න පුළුවන්. ඕනම ජඩ කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්. අපි ඔය කොච්චර නීති තර්ක ගෙනාවත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඊට පස්සේ ඒ Tamande හිත ගියාට පස්සේ ඒක පිළිබඳව දෙන ඉදහසට කරුණු අහනකොට බිමට දාපු බත් බල්ලෝ කන්නේ. බිමෙන් ගෝ වැදගත් මිනිස්සු මේ. ගෝ උගත්තු. ගාම් ජීවිතය ජයගත්ත මිනිස්සු ඒ මිනිස්සු තුල මේ විචිකිච්ඡා වැඩ කරනකොට එයා හිතන්නේ මේ ප්‍රඥාව කියලා පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේ එයා හිතන්නේ මට විචක්ෂණ බුද්ධිය තියෙනවා මට මේවා මේවා කරන්න බල ඒ නිසා කාටවත් තේරෙන්නේ මට විතර මේක තේරෙන්නේ කියලා එයා ඉන්නේ විචිකිච්ඡාවක් කියලා මොන විදිහකට තේරුම් ගන්නවා ඒ නිසා ඒක අඳුනා ගන්න පුළුවන් මම ඉන්නේ සැකක නොකල යුතු දෙයක සැක කරගෙන නැත්නම් සැකකල යුතු දේක සැක නොකරමින් කිය. ඊට වෙඩි උත්තරයක් නැහැ ඒක. ඒකමයි උත්තරේ. මොකද ඒක තමයි අමාරුම දේ. ඒක ආගමක් ධර්මයක් පිළිගන්න කෙනෙකුට කිව්වොත් වෙන කෙනෙක් ගිහිල්ලා ඕක නෙමේ මගේ එක හරි කියලා මරණ හොඳයි. මරණ හොඳයි. ඒ නිසා යාට පේන එක වස විලිලජ්ජාවක් වගේ. හොඳ නරක වෙනම දෙයක්. හැබැයි ආපු මේකට යන්න. ඉතින් ඒ වගේ දෙයකින් හරවනවා වෙනක කියනකොට ඒක ඇත්තටම කාරණා කාරණා තේරුම් ගන්න හැර වෙනවද? එහෙම නැත්නම් මේ බාහිර සාධක මත ඉඳගෙන මේව වෙනවද කියලා බැලුවොත් ඒක මහා සම්පූර්ණ අහඹු චර්යාවක් විචිකිච්ඡාවේදී. ඉතින් මේ දේවල් හරියට දන්නවනම් නැත්නම් මතුවෙන වෙලාවේ අනිත් එකකින් වෙන් කරගෙන යන්න දන්නවනම් එයාට ලොකු හැකියාවක් තියෙනවා මේ සංයෝජන ධර්ම මතුවෙනකොට මේ සංයෝජනය ඇති වෙන්නේ අනුනේ සංයෝජනෙන්ද කාමරාග අනුන කාමරාග පිළිබඳ සංයෝජනක් මේක නම් පටික සංයෝජනයේ කියන වැඩ කරන්නේ ඒ නැත්නම් ව්‍යාපාද තීන මිද්ද දික්ටි භවරාග අවිජ්ජා මාන ආදි වශයෙන් මේ යටි හීන නූලක් වැඩ කරනවා කියන්නේ තමන් කරන හැම හිතවිල්ලකම හැම වචනයකම හැම ක්‍රියාවකම පොඩි හීන නූලක් වැඩ කරනවා අන්න ඒක අල්ලගන්න බෑ මේක මගේ එක නිසා මට ඒක විවේචනය කරගන්න බෑ දෙමාපියන්ට බෑ Tamange දරුවෝ විවේචනය කරන්න දරුවෝ වැරද්දක් කළොත් ඉතින්නේ අල්ලපු ගිත කටේ ගැටි වැරද්ද කියලා ඒ වගේ මේ Taman කුසින් උපදවාගත් එකක් නිසා ඒ මේ එක එක සංයෝජන ධර්ම නැති චිත්තක්ෂණයක් අත්තයි හැම චිත්තක්ෂණයක බින්න. නමුත් ඒක දැක ගන්න බෑ මේ අපි වර්ණ කණ්ණාඩියක් අල්ලගෙන ඉන්න නිසා. ඒක දිහා ඒක බලන්න මේ කණ්ණාඩිය ගලවනවා කියන එක හැම ගහනට වඩා අමාරුයි. ඊට කිව්වොත් මේ ජීවිතේ උපද්දට පස්සේ ඉඳලා මේ වෙනකන් කෙරුවේ වර්ණ කණ්ණාඩි වර්ණයේ උග්‍ර වෙච්ච එකයි සත්‍ය දකින්න දෙන බාධාවයි වැඩි වෙන්නේ. ඕකට ගලවලා දාපන් කියලා. එයා කියන්නේ මේක මගේ ආතික උරුමේ. මේක තමයි මම මෙච්චර කාලෙ උපදවාගත්තේ. ඒක කොයිද ගලවන්නේ? උසාවි නීති කිව්වත් ගලවන්න බෑ. Tamanට උරුමත් ගලවන්න. ඒක නිසා මේ සත්‍ය සංයෝජන ධර්ම පිළිබඳව කාට හරි අවදි භාවයක් ඇති කරගන්න ඕනේ. සුත්තමේ වශයෙන් කියනකොට. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් යාට හොඳට පිළිගන්න වෙනවා. අපි මේ භාවනා ලෝකයේ විසින් යුද ප්‍රකාශ කරලා තියෙන මේ නීවරණ ධර්ම මතුවෙනකොට අපිට කොච්චරක් මේ නීවරණ ධර්ම එනකොට තරහ නොවි මතුවලා තියෙන මේ අසවල් නීවරණේ කියලා දැනගන්න පුළුවන් ගතියක් මා තුළම පූර්ව නිගමනවලින් තොරව මතුවෙනකන් අපි නිවන් වලට යට වෙනවා. ඒ නිසා අපි උපක්‍රමයක් වශයෙන් අරමුණට හිත දාමින් නිවර්ණ එනකොට අපි කුඩාරමක් හදා ගන්නවා, බංකර් එකක් හදා ගන්නවා, බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් හදා ගන්නවා. බැරිම නම් ඒකට රිංගනවා. වෙයි රිංගන තාක් අපි කියනවා සමත ප්‍රයත්නයක් එක තියෙනවා. සමත උපක්‍රම කියලා. යම් දවසක ඒකෙන් හොඳට මට යනවා. හදිස්සියකට යන තැනක් තියෙනවා. නමුත් ඒ වෙනකොට කෙලින්ම නිවර්ණ වලට මුහුණ දෙන්න තරම් සෙල්ලක්කාර ගතියක් ආවොත් ඒක යෝනිසමස් කාර්ය පිළිකට කියනවා. රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා නැත්නම් නුවණින් සලකා බැලීම කියලා කියනවා. එදාට තමයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි සත්‍යයෙන් පැනලා යන්න හදනවා. එහෙම නැත්නම් විවිධාකාර ආයුධ උපකරණ වලින් පිටාය ලව්ව අපිට එන ප්‍රශ්න විසඳ ගන්න හදනවා. අපි කිසිදාක ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ අපි හිතන එක පෝසත්කම. අද තියෙන සමාජ තත්ත්වය දිහා බලනකොට එකම මිනිස්සෙකුටවත් Tamange හැකියාව මෙච්චරයි කියලා තේරුම් ගන්න කිසිම විදිහකට ඉඩක් දෙලා නැහැ. උන් ඔක්කොම බොත්තම් තද කරන જાතිය බවටපත් කරලා බොත්තමත් තද කළ පමණින් සියල්ල ලැබෙන. අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මන් දිවි ලෝකෙ මවන්නම් කියලා කාසිපණන් තියෙනවා නම් බල්ලෝ මන්දලා හරි කමක් නැහැ. එච්චරයි. එතකොට මොකද වෙන්නේ අර මොලේ තියෙන නැත්තම් මනසේ තියෙන මොලේ කියන්න මනස නෙවෙයි ප්‍රශ්නයක් අහපුවා මේකට හැඩ ගැහිමේ ශක්තිය බිඳුවටම බහලා තියෙනවා. කලබලයක් වෙනකොට මොනක්වත් කරගන්න බෑ. මොකද මේ නීවරණ ඇවිල්ලා තිනවා මේ තෙක් කලොත් මගේ ජීවිතේම ප්‍රශ්නයක් නෑ මම තාමත් නම් මේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්නේ දැන් මං එන එක මොන දෙනවා මේක නැත්තම් බුක් කීපින් කරනවා එනේන නීවරණේ නම් කරනවා කවදා හරි ඒකේ නඩ දැනගන්න පුළුවන් වුණොත් මේ නීවරණ පහක් පහක් තිබුණාට සමාන්තරක හයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. මේ එන එකට මූණ දෙන්න තරම් මට පෞරුෂත්වයක් නැහැ සීලයක් නැහැ. මොකට මූණ දුන්නයි කියලා කිසිම සදාචාරාත්මක හානියක් සිදු වෙන්නේ නැහැ. මම මේකට මූණ දෙන්න කියන කෙනාට විතරක් එහෙම ලෑස්ති වෙන කෙනාට සමතෙන් යැහෙන පදනමක් කියලා තියෙන්න ඕන සීලයේ යම් කිසි පදනමක් තියෙන්න ඕනේ අන්නේ මේ එළියට ආපු දවසේ කට්ට බිඳගෙන එළියට ආව කුකුල් පැටියෙක් වාගේ. ඒ කෙනා ජීවිතයේ තියෙන මේ දරතේට ජීවිතයේ තියෙන මේ ඡන්නපරස භාවයට තේරුම් ගන්නවා මේක ඇතුලේ පිට නෙමෙයි තියෙන්නේ ඇතුලේ තියෙන්නේ. මේ නීවරණයන්ගේ තියෙන දරත භාවයේ මිස බාහිරේ එහෙම එකක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒ නීවරණයන්ගේ නැති වෙච්ච වෙලාවේ කාම ලෝකෙ කොච්චර ඉතිපත් මේකේ නා ඒකේ දැවටෙන්න යන්නේ එයා පැටලෙන්න යන්නේ තමන්ගේ පටිගේ නැත්තම් කවුරු වෙලා මොනකොත් කිපෙන්න යන්නෙත් නැහැ තමන්ට නිදිමත නැත්තම් මොන සෝපාවල් පනවලා තිබ්බත් යන නිදිමත ඕනේ කරන්නේත් නැහැ තමන් දන්නවන වර්තමාන මොහොතේ ජීවත් වෙන එකේ තියෙන වටිනාකම අතීත නාගත හීනවලත් නැහැ ඒ වගේ මං යන පාරේ මට එන්නේ එන්නේ එන්නේ ආතතිය අඩු වෙනවා මට එන්නේ එන්නේ එන්නේ අසහනේ අඩු වෙනකලා දන්නවනම් කාය ළඟට ගිහිල්ලා අහන්න ඕනේ නෑනේ මේ මම ඉස්සරහට දැන්නේ පස්සට දැන්නේ සැකයක් එන්නේ දෙයක් නෑනේ ඒ සැකේ එන්නේ නැති කම මේ මේ ක්‍රමයේ ඇතුළේම තියෙන එකක් නේ සැකේ නිසානේ අපි අහන්නේ ඒක දෝෂයක් නිසා නෙවෙයි මම මේ කියන්නේ අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවා ඒක නැති කරගන්න නමුත් පහු වෙනකොට පහු වෙනකොට Taman තුලින්ම ප්‍රශ්නෙත් වෙනවා Taman තුලින්ම උත්තරයක් තියෙනවා මේ බාහිරේ තියෙන හැම ආදාර උපකාර වලින්ම කරන්නේ අපි කොර කරනවා අපි අංශභාග කරනවා අපි අංශභාග කරලා මේ වගේ වෙනකොට මේක තියෙන්න ඕනේ කියලා අපි හිතන්නේ මේ ප්‍රශ්නයක් ආවොත් මේක තියෙන්න ඕනේ කියලා පුද්ගලික හමුදාවල් හදනවා බැංකු ගිණුම් හදනවා තමන්ගේ ස්ථිර වස්තු භෝග හදනවා නিত্য චංචල දේපල වලින් තමන් කැපිපෙන්න හදනවා ඉතින් ඒ ඒ මේ පස්සේ සඳහන් කරන කාරණා ඔක්කොම එන්නේ පුද්ගලයා සමාජශීලී වෙනකොට විතරයි. තනියම ගැලේට වෙලා ඔය ඉන්නකොට ඔය ඒ දේවල් නෑ යට හොඳටම තේරෙනවා කොයි වෙලාවෙ කොටිය කණියි දන්නේ කොයි වෙලාවෙ අලිය ගහයි දන්නේ නිසා ඔය නිශ්චල චංචල කතා මොකුත් නෑ. මේ එන දෙහිට මුණ දිලා හිටපන් කියලා. ඒක දිහා බලනකොට මේ ශිෂ්ටාචාරය කියන්නේ පිටිපස්සට ගමන් කිරීමක්. යතින් බලනකොට මේ රටවල් එච්චර ලොකු ඉතිහාසයක් නැහැ. මේවට තියෙන බොහොම කෙටි කාලීන ඉතිහාසය. ඕස්ට්‍රේලියාව අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් නැහැ. මේකට ඊට වැඩි ටිකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා තිබ්බේ මේක සාමාන්‍යයෙන් වනචාරි මිනිස්සු මෙහි මෞරිස්ලා හිටියා, එහි ඇබරිජින්ස්ලා හිටියා. ඒ මිනිස්සු තනි කර පරිසරයේ ජීවත් වුණා. මේ ශිෂ්ටයි කියන જાතිය ඉලහරු සමූල ඝාතනය කරා නැති කරපු දැනුම් ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. සාප වෙනවා. සහගාමී මේ මෙච්චර ඔය වගේ දහංගට දාලා සෙල්ලම් කරලා විනාශ කරගන්න බැරි වෙන්නේ ලංකාව විතරයි. දහන ඔක්කොම දන්නවා. අන්දේශී කාර්යය, පෘතුගීසි කාර්යය, සිද්ධා විලා දාලා තියෙන දහංගට වල ප්‍රමාණය දිහා බලන අපි තාම කනවා. ඔය වට ගන්න බැරි වුණා. ඒක මොකද්ද අරසාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒකේ වාසිය අරගන්න ඕනේ. අපි තීරුම් අරගන්න ඕනේ. අපි නෙමෙයි මම තීරුම් ගන්න ඕනේ. මේ සංයෝජන ධර්ම කියන මේ මේ ගැඹුරින්ම තියෙන මේ හැකිලි ටික තේරුම් ගන්න නම් ඊට උඩින් තියෙන මේ නීවරණ කියලා ටිකක් දිනේ පුම්බන જાති නායක ඉන්නවා අවිස්සන જાතිකෙක් ඉන්නවා අන්න ඒක එනකොට ආරස්ක භූමියක් හදාගන්න එක ප්‍රශ්න නැහැ නමුත් මේකට මුහුණ දෙන්න පුළුවන් ගතියක් එනවා අද තියෙන කිසිම අධ්‍යාපන ක්‍රමයක හෝ අද තියෙන කිසිම ආයතනයක මේ මාතෘකාව සාකච්ඡා කරන්නේ නැහැ. සාකච්ඡා කෙරුවොත් කියන්නේ උඹට රාගය આવොත් මට කියපන් මම කීයක් මම වැඩේ කරලා දෙන්න. උඹට ද්වේෂය આવොත් මට කියපන් මම මේක කරලා දෙන්න. නිදිමත આવොත් මට කියපන් අපි මේ පොඩි පොඩි ගහනයි කොමිස් එකට ගන්නෙ වැඩේ කරලා දෙන්න කියලා. ඉතින් අපිට තියෙන්නේ කියපු ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා දුන්නට පස්සේ වැඩේ ජෝම් බාස් තමයි. තිබුණට වැඩිය අමාරුවටපත් වෙනවා. ඒ සඳහා ඔය හැම නීවරණයකම ලැහැත්තිච්ච කොම්පැනි තියෙනවා. බොහොම පරණ කොම්පැනි අවුරුදු 100 200 300 අවුරුදු ගණන් පරණ කොම්පැනි. බුදු මානවයා කියන්නේ මා දුප්ප දුර්වල జాතියක්. හැම වෙලාවෙම බාහිරේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්න ඕනේ නම් සර්වචන් වහන්සේට මේ රජගෙදර ඉඳලා බහින්න ඕනේ වෙන්නේ නැහැ නේ. හිඟන තැනට. ඒ වගේම භවනා පටන් ගන්නකොටම ලහ ගන්නකොටම අටයි කියලා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ කියන්න ඕනේ වෙන්නේ නැහැ. එහෙනම් කියන්න පුළුවන් පුලට් ප්‍රූෆ් තැනකට ගිහිල්ලා වැඩේ පටන් අරගනි. එහෙම නැත්නම් මේ සවුන්ඩ් ප්‍රූෆ් තැනකට ගිහිල්ලා වැඩේ පටන් අරගනි. එහෙම නැත්නම් নানা ආකාර දේවල් කියන දේ නෑ කැලේට ඵලයන් කියලා කිව්වා. කාටවත් හිංස කෙරුවේ නෑ. කිව්වේ හිටපු දන්න ඵලයන්. යන්නේ එකම නියුණා. මම මේ වැඩි කියන්නේ නැහැ මොකද මම විතරයි මේ පැත්තේ ඕගොල්ලෝ අනිත් පැත්තේ ඉන්න නිසා. ඉතින් නමුත් ඕගොල්ලන්ට තියෙනවා දහසකුත් එකක් නිදහසට කරනු. ඒක වැරදිච්ච පෙරදිච්ච කට්ටිය වැඩ. අපි නෑ අපි මේ කස ගහකට පෙරහැර පවත්තාන ගිනිකෙලි විසිකරගෙන අපි මේ තොරන් ගහගෙන ඉන්න ජීවිතයක් අපිට තියෙන ඔබ අන්තේ දන්නේ නැති ඇති ඒකයි ඔබ අන්තේ ඕම ඉන්නේ කියලා මටත් කියයි. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ බුදුහාමුදුරුවෝ අපේ පැත්තේ බුදුසසුන කියනවා අරඤ්‍යගත වෙන්නේ. ඉතින් මේ මේ සියල්ලම මේ මානවයා මේ විඳින දේ නිර්මාණයක් කියලා හිතන්න. නිර්මාපකයෙක් විසින් කළද නිර්මාණයක කවදා හරි අනුසය ධර්ම ටික දැකපු දවසේ සංයෝජන ධර්ම දැකපු දවසේ මේ නිර්මාපකයට පිස්සුදු කියලා හිතෙනවා. මේක මේ අඩියම දාලා තියෙන මහ කුණු අර පහතක්. ඒක උඩ නෙමෙයි අනිත් ටික යන්නේ. නිසා බුරිදත්ත ජාතකයේදී සර්වචත්තනාංශේ එතකොට Hindu ආගමේ කියන්නේ ඒකට පැවතිච්ච ආගමේ කිහිලිලා කතා කරලා කියනවා වෙච්ච සංසිද්ධියකදී මේ ලෝක නිර්මාපකෙක් කියලා එකෙක් හිටියානම් ඒකා මහා විනාශකාරී මහා වරේ මේක නිර්මාණයක් නෙමෙයි කරලා තියෙන විනාශයක්ම වලකේ ඇයි මේ මෝගේ වාහේ මේ වංචාව මැව්වේ ඇයි මේ මෝගේ වාහේ බොරුව මැව්වේ ඕක නැතුව මම තිබ්බනේ. හැම තැනම බොරුවක්ම වගතර පස්සේ දැන් දෙයයන් අතරත් බොරුකාරය කියලා කියන්නේ. මේ මහෝපේකට ওই ටික නැතුව පාන තිබුණා. මේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා මේ තර්කයට අල්ලලා දෙනවා. බුදු වෙන්නේ ඉස්සෙල් බුද්ධ ජාතකයේදී මේ බොරුව මායාව ෂටගතිය සහිතවමවලා මේක අත්‍යන්ත ලක්ෂණයෙන් බොක්කෙම තියලා. මෙවුවට පස්සේ මේකට නිර්මාපකයක් කියන්න පුළුවන්. මහවරා කියලා තමයි කියන්නේ. නමුත් මිනිස්යන්ගේ ප්‍රතිශතේ 100ට කීයක් කැමතිද මේක දේව නිර්මාණයක් කියලා. මේවා මගේ නෙවෙයි මං හරි අහිංසකයි. මගේ නෑ ඕවා ඕක මේ නිර්මාපකයාගේ account එකට වැටේ. මගේ account එකට නෙවෙයි. ඒ මොකද? ඒගොල්ලෝ ආත්ම දෙකක් විශ්වාස කරන මේ ආත්මෙ තමයි සියල්ල. බුදුසෙනා සඳහන් කරලා තියෙන ඔක ඔක්කොම උඹ එකතු කරගෙන ආවා. ඔය දිගින් දිගට එනේවා. ඒ නිසා නිර්මාණවාදයට කවදාකවත් බෑ. මේ ගියාත්මෙන් මේ ආත්මට එන එකක්. එහෙම නැත්නම් මේ අනුසය කියන එකක් විශ්වාස කරන්න බෑ. ඉතින් අද තියෙන විද්‍යාව 100ට 100ක්ම මේ ජීවිතය ඇතුළත ඔක්කොම කරන්න පුළුවන් කියන එක ඒ ඒ ඒ කේජ් එක ඇතුළත තමයි විද්‍යාව දුවන්නේ. විද්‍යාවට කවදාකවත් බෑ මේ ආශේ ධර්ම අනුශේ ධර්ම පිළිබඳව සයිකියාට්‍රික් මතයක් හෙලි කරන්න. හෙලි කරන්න ගිය ගමන් මේක ගූඪ ධර්මයක් වෙනවා. গুপ্ত ධර්මයක් වෙනවා. අද දෙතුන් දිනක් කල්පනා කරගෙන යනවා බලාගෙන යනවා. මම කියන්නේ ඒගොල්ලෝ මේ භාවනා කරලා සීල සමාධි වඩලපච්චාව හදනවා කියලා. නමුත් විද්‍යාවෙන් උත්තරයක් දී ගන්න බැරුව දේව නිර්මාණයෙන් උත්තරයක් දී ගන්න බැරි විශාල හිස්තරක් තියෙනවා. ඒ හිස්තර කෙලින්ම පහරවදින්නේ ඔය සංයෝජන ධර්ම වලට ෂට මායාවී ධර්ම වලට එහෙම නැත්නම් අනුසේ ධර්ම වලට. ඉතින් අනුසේ ධර්මයක් දිහා බලලා අනුසේ ධර්ම විසඳන්න ඕනේ මම්මයි කරලා තියෙන්නේ මම්මයි මේක උත්තරයි කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒ මනුස්සයාට කියන්න වඩනවා දේව නිර්මාණයට වැඩිය නිර්මාණ මොකද්ද කියන්නේ? නිර්මාපක දෙයියන් වැඩිය වූ ශක්තිමත් කියලා කියන්නේ. මම කියන්නේ දන්නවනම් මම අද විඳින මගේම දේ සංසාර ගාන ගිනාපේක මේක ඉච්චර ප්‍රශ්නයක් නැහැ. පරිඋත්ථාන කෙලස් මාර්ගයෙන් වීතිකම කෙලස් ගන්න ගෙවල ගෙවල ගිහිල්ලා මේකටත් මුණ දීලා මේකත් අයින් කරන්න පුළුවන් කියලා හිතනවනම් උට සරබරද හරි කියලා කියන්නේ. ඒකමයි බුදුජානනාන්තයට සරුවචන කියලා කියන්නේ. බුදුන්සේ මේක දැකලා අයින් කරලා හැබැයි සැක හිතුණා කිව්වට පිළිගන්නේ. කවුරක්වත් පිළිගන්නේ කවුරු හරි හිතන්නේ මම මේක ගියා නෙමෙයි ග්‍රහය අරන් ගියා. ඒක මගේ දෝෂයක් නෙමෙයි. ග්‍රහයගේ දෝෂي කියන්නයි කැමති. ඉතින් ඒගොල්ලෝ කැමති ඒ දේව නිර්මාණවාදයකට. ඒ නිසා භාවනා කරන කෙනා කියලා කියන්නේ ඒ ඒ නිර්මාණවාදයට භාවනා නොකරන කෙනාට වැඩිය අභියෝග කරන කෙනෙක්. අය ඊට වැඩි රිස්ක් එකක් කරන් කරන්න කැමති. එයා ඕන දෙයකට මුහුණ දෙන්න කැමති. ඉතින් ඒක තමයි එනකොට එනකොට යනකොට යනකොට අපි කරගෙන යනකොට බලවත් වෙන්න පටන් අර ගන්නවා. මේ භාවනාවට මේ බහින්නේ එහෙම අදහසකින් නෙවෙයි. මම නැවතත් කියනවා අපි භාවනාවට බහින්නේ අනේ කවුරු හරි නත්තල් පොප්පා වගේ ඇවිල්ලා අපි නිවනට ගෙනියයි කියලා. මට මට නිකන් ෆ්‍රී රයිඩ් එකක් හම්බෙයි කියලා. මොකක්වත්ම හම්බ වෙන්නේ තමන් පිළිබඳ විශ්වාසය වැඩි වෙන්න පටන් ගන්නවා විශ්වාසය වැඩි වෙලා නැත්තම් තාම පාන හරි කිල්ලක් නැහැ ඉතින් ඒ නිසා දිගට දිගට යනකොට හිට වෙන්නේ මේ වැරදි ටික තේරටම මගේ account එකට වැටෙනවා ඒ වැරදි තේරම මට නැත කරන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ වැරදි අයින් කරන්න ඕනේ නැහැ. ඒ විශ්වාසය ආවට පස්සේ වැරදි අයින් කරන්න ඕනේ නැහැ. මොකද වැරදි ටික නතු වෙලා තියෙන තමයි. ඒ කැමැති වෙලාවට ෆ්‍රිජ් එකේ දාගෙන ඉඳලා ඕන වෙලාවට ගත්තා ටිකක් වැඩ කරා ආයෙ ෆ්‍රිජ් එකට දැම්මා ආයෙ ගත්තා වැඩ කරගෙන යන්න පුළුවන් මම මේ කතාවෙන් අද දවසේ ධර්ම දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ශාසීර දිනාට මේ තමන් කරගෙන යන වැඩේ පිළිබඳව විශ්වාසී වැඩි පිළිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශිර දිනාටම තෙරුවන් සරණයි